අදත් අපිට මේ බ්‍රහස්පතින්දා ධර්ම දේශනා පැය ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේ පැයේදී ධර්ම දේශනා දිගින් දිගටම දේශනා මාලාවක් විදිහට පැවැත්වීමේ චාරිත්‍රය අනුව අපි පසුගිය දවස් කීපයේම මූලික සූත්‍රය වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ උදාන පාළියේ තියෙන මේ ගිය සූත්‍රය. බොහොම වටිනා සූත්‍රයක්. ඒක බොහෝ විට පූර්ණ කාලින භාවනා කරන නැත්තම් පැවිදි වෙලා ආරණ්‍ය ගත වෙලා භාවනා කරන නැත්තන්ට අදාළ ප්‍රශ්න ඇතිවෙච්ච ප්‍රස්තුතයක් හේතු කරගෙනයි මේ දේශනාව කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් අර භාවනාවට අවශ්‍ය කරන පසුබිම හිතේයි පරිසරයේයි පසුබිම සකස් කර ගැනීමට වෙච්ච සංසිද්ධියක් අනුව සරුවචනාංශය දෙන උපදේශ පන්තිකුයි තියෙන්නේ. ඉතින් ඒකෙදී ඒ අරණ්‍යගත වුණත් පැවිදි වුණත් සරුවචනාංශේ හම්බ වුණත් නිවන් දැකීම પરමාර්ථ වුණත් විවිධාකාර වික්ෂිප්තතා හිතටපත් වෙනවා. විපිලිසර ගතිපත් වෙච්චහම අර බුදු ආම්ද්‍රොත් එපා වෙන වෙලාවල් එනවා. ඒ ආරණ්‍ය වාසියත් එපා වෙන වෙලාවල් එනවා. ඒ තමන්ගේ පැවිද්ද ඔක්කොම දේවල් පවා අර විපිලිසර බවට යට වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක හුඟව දෙනෙක් හිතන්නේ නැහැ. හුඟව දෙනෙක් හිතනවා මේවා ලබා ගැනීමයි දුෂ්කර කියලා. ඇත්තටම ලබා ගැනීමටත් වැඩිය දුෂ්කරයි ලබාගත දේ රකින්න එක. ඒක සඳහා විශේෂයෙන්ම අවශ්‍ය කරනවා මෙවුවා පිළිබඳ දැන උගෙන තියෙන එක. මේවා පිළිබඳව සාකච්ඡා කරලා මේ වගේ එහෙම ස්ථිර භාවයක් ඇත්තේ නැහැ අනිස්ථිරතාවයයි තියෙන්නේ. ඒ සෑම තැනකදීම යෝගාවචරයා එහිදී සූරව කටයුතු කරන හැටි, හුරු බුහුටිව කටයුතු කරන හැටි කියන එක කල්ැතුව කියන්න අමාරුයි. ඒ නිසා තමන් වශයෙන් ඒ වගේ විපිලිසරකම් විපටිසාර තත්ත්ව ඇති වුණත් ඒ ගැන එච්චරම හිත නරක කරගන්න නරකයි මේක ස්වභාවයි දෙක තමන් ඉන්න පරිසරයේ තව කෙනෙක් එහෙම විපිලිසර වෙලා විලෝපන කටයුතු කරනකොට හුඟක් ඒ අතට නිඳා කරලා පහත් කරලා පැහෙන් එලවලා කටයුතු කරන කරන්නත් අපිට අයිතියක් නැහැ. මොකද මේ කාටත් මේ தત્ත්වේ මේ ඇති தત્ත්වේ නිසා විශේෂයෙන්ම පංච උද්දම් භාගිය සංයෝජන වල දක්වන රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන මේ උද්ධච්ච චෛතසිකය සෝවාන් මාර්ගඵලස්ත්‍යාට පවා තියෙනවා. සෝවාන් නෙවෙයි අනාගාමි මාර්ගඵලස්ත්‍යාට පවා තියෙනවා. රහත් වීමෙන් තමයි නැති කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ උද්දච්ච හිතේ විවිධ කැළඹිලි අවිශ්ලි එන්ට ඉඳ තියෙනවා. ඒවා එකක්වත් මේ අධාර්මික නැහැ, අවාසනාවන්ත නැහැ. ඒවා දැනගෙන හරියට ඒවා පිළිබඳව ලෑස්ති වෙලා කටයුතු කරනවා. ඒ අනුව බලනකොට සරුවත් චන්දසේ සඳහන් කරනවා මේ යම් කිසි කෙනෙක් මේ චේතෝ විවරණ සප්පායා තමන් මෙතෙක් එහෙම නැත්නම් කියනවනම් චේතෝ විමුක්තිය චේතෝ තමන් බලාපොරොත්තු වෙනා වූ චේතෝ විමුක්තිය ලබා ගැනීම තම සම්පූර්ණ නැත්නම් මුහුකුරවා ගන්න බැරි කෙනා ඒක මුහුකුරවා ගැනීම සඳහා මෙන්න මෙවැනි ඉරියව් වගේක් එහෙම නැත්නම් ඇවතුම් පැවතුම් වගේක් එහෙම නැත්නම් දැනගත යුතු කරුණු වගේක් තියෙනවා. තුන්වෙනි වශයෙන් සරුවචනය සඳහන් කරනවා මේ පුද්ගලයා තමන් කරන කතාවල ක්‍රියා වශයෙන් නෙවෙයි මෙතන සඳහන් කරන්නේ කතා වශයෙන් පරිසංගිය යුතුයි. පරිසං නොවුනොත් අර විපිලිසර භාවවලටපත් වෙලා අනුමුත් විපිලිසර කරගෙන නැත්නම් විපිලිසර වෙච්ච කෙනාගෙන් තමනුත් ඒ රෝගේ බෝ කරගෙන අර ලැබුණා වූ වටිනාශන සම්පත්තිය දුර්ලභ වස්තු සේරම නොසලකන මේ සලකන්ට තරම් නොවටින කැටකැබිලිති ගානට වැටෙන්න ඉඩ තියෙනවා. එහෙම නොවීම පිණිස නම් අபிසල්ලේකිතා ඒ කියන්නේ කෙලස් කපා හැරීම සඳහා චේතෝ විවරණ සප්පාය. Taman කියන්නේ කවුද? Tamanගේ හිතේ தত্ত্ব කියන්නේ මොකද්ද කියන එක පිළිඹු වෙන ආකාරයේ නැත්නම් අනුන් මාර්ගයෙන් හෝ තමන්ගේම යෝනිසමස්කාරට සතියේට තමන් කියන්නේ කවුද කියලා පිළිඹින ආකාරයට ඒකාන්තයෙන්ම නිබ්බිදාට විරාගයට නිරෝධයට හේතු වෙන්නා වූ ඒ දසකතා වස්තු වල යෙදෙන්නේ. ඒ දසකතා වස්තු වල යෙදෙන්නේ ධම්මීවා කතා අයෝවා තුන්නී භාවෝ කියන විදිහට තුන්හි භාවයකට පත්ලා කරන්න දෙයක් නැත්නම් වැඩේ වෙන්නේ නැත්නම් කරන්න වෙනවනම් කතාවක් ධාර්මික කතාවක් කරන්න කියනවා. ඉතින් ඒ නිසා ඒ තෙන්දී දැනගන්නත් ඕන. ඉතින් ඒවා නොවේයි අපි කරන කතාවල් වලට තමයි ඔය 32ක් වූ තිරස්චාන කතා කියලා කියන්නේ. මේ කතා අනිවාර්යයෙන්ම අර කියන විදිහේ ඒකාන්ත නිබ්බිදාවට විරාගයට නිරෝධයට එහෙම නැත්නම් උපසමයට අභිඥාවට සම්බෝධය කියලා විශාල දිග මේ ಗುಣ මේ චිත්ත tattwa වගේක් හරුවත් යන සඳහන් කරනවා. ඒකට හේතු වෙන්නේ නැහැ. නමුත් මේ අපි මේ ඉදිරිපත් කරගන්න හදන දස කතා වස්තු වලට වැඩිය අර තිරස්චාන කතා බොහෝම ප්‍රියමනාපයි. බොහෝම කටගැස්ම සහිතයි. කණ්ඩ කණ්ඩ තව කණ්ඩ හිතන විදිහ වගේ රසමස උලක් වාගේ තමයි වැටෙන්නේ. ඒ වෙනුවට මේ දස කතා බොහෝමත්ම ඇල්මැරිච්ච ස්වරූපයක් තියෙන. ඒකේ තියෙන සාන්ත කරන ගතියක්, නිර්වින්දනයක්. ඉතින් ඒක නිසා එවැනි කතාවකට පැයක් දෙකක් ගත කරනවා කිව්වහම ඒකට බොහොම ධර්ම ගෞරවයෙන් කන් යොමාගෙන net මේ සිත් නොමාගෙන ඉන්නවයි කියන එක ලේසි වැඩකුත් නෙවෙයි. ඒක සඳහා අපි අර මේ මාතුකාර්ති ගිය පාර ඉදිරිපත් කරගත්ත විරි ආරම්භ කතා බොහොම වැදගත් වෙනවා. හොඳ වීරියක් ඇති කෙනෙකුට හොඳ හිතේ ඒ විදිහේ නිමිච්ච හික්මිච්ච ගතියක් ඇති කෙනෙකුට තමයි මේ දසකතා වස්තුවක් නැත්නම් දසකතා වස්තු මාතුකා කරන කියන බණකට හිතේ දෙන්නේ අහගෙන ඉන්නවත් හිතෙන්නේ මේ බොහොම කලාතුරකින්. මොකද ඒ තරම්ම මේ අනෙකුත් කතා අපේ මේ හිත පැහැර ගන්න සුළු ගතියක් තියෙනවා. ඒ නිසා ඒකද ඒ දේ මග ඇරලා මේ අபிසල්ලේකිතා චේතෝ විවරණ සප්පාය කියන විදිහට කෙලස් කපන සුළු තමන්ගේ தত্ত্বය චිත්ත தত্ত্বය සංසාරගත தত্ত্বය නිවනේ தত্ত্বය පැහැදිලි කරවෙන සුළු මේ දසකතා වස්තුවේ යෙදෙන්ටි කියලා සරුවත් chance සඳහන් කරනවා. අපි මේ පාර දිගේ දැන් ඇවිල්ලා තියෙනවා දසකතා වස්තු වල අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා කියන පහක් ඉවර කරලා තියෙනවා. ඒතොර මෙතන තියෙන 10 නම් 6 වෙනි එක තමයි අපි ඉදිරිපත් කරගන්න හදන දවසේ මාතුකා විදියට සීල කතා. එතකොට සීලය හීලයකම සීලාචාරකම සීතල ගතිය එකක්. ඒ සීල ගතිය ගැන සීලය ගැන සීලාචාරකම ගැන කරන කතාව තව එකක්. එතකොට තමන් සිල්වන්ත වෙලා අනික්කත්ව සිල්වන්ත කිරීම පිණිස කරන සීල කතාව බාහිර සාසනයටයි වැටෙන්නේ. තමන් සිල්වන්ත වීම, සීල ශික්ෂාවට ගරු වීම, ඒ පිළිබඳව අප්‍රමාදී වීම අභ්‍යන්තර සාසනය වඩනවා. ඊට පස්සේ අපි සමාජ සීලීව ගත කරනකොට තව කෙනෙක් එක්ක කතා කරන්න වෙන වෙලාවක් වෙනවා නම් නිස්සද්ද භාවය රැක ගන්න බැරි නම් අර දෙතිස් කතාවන්ගෙන් රාජ කතා චෝර කතා ආදී වශයෙන් සඳහන් වෙන ඒ වගේන් තොර වෙලා මේ කියන අප්පිච්ච කතා සන්තුට්ටි කතා ආදී කතාවක එහෙම නැත්නම් සීල කතාවක ඉදෙන්න කියලා තියෙනවා ඉතින් මේ සීල කතාවත් Taman සීලයක නොපිහිටා Taman නැත්තම් සීල වෘත සීලබ්බත පරාමාස කරගෙන සීල් ගැන කතා කරන්න ගියාම මේක වැඩි බණ කියලා කියනවා. එහෙම නැත්නම් ඒකට කක්කොට්ට තමන්ගේ දරුවන්ට අර කෙලින් ඵලයන් කෙලින් ඵලයන් කියලා උගන්වන්නට හදනවා වගේ. ඒක මේ වාගේ ප්‍රතිපත්තියක් ඉස්සර කරගන්න සාසනයක වැඩි කල් කරන්න හම්බ වෙන්නේ විශේෂයෙන් ප්‍රතිපත්තියක් මුල් කරගත්ත සාසනයක් ලෝකේ තියෙනවා නම් අර තමන් හරහාට යන ගමන් කිලින් ඵලයන් කියන කතා yaadෙන්නෙත් නැහැ. ඒක නිසා මෙතන සීල කතා ගැන අවධාරණය යොමු කරාට සීලයත් මෙතෙන්ට ගන්න වෙනවා. ඒක අපි ගත්තොත් මේ පසුබිමේදී සරුවචන් වහන්සේ ළඟ උපස්ථානය කරමින් තමයි මේ මේ ගියාම්තුරෝ හිටියේ එකම උපස්ථායකයා විදිහට සරුවචන්සේගේ පූර්ව බුද්ධ ශාසනයේ නිත්‍ය උපස්ථායකයෙක්පත් කරන්න ඉස්සර වෙලා එතකොට ඒ මේගිය ස්වාමීන් වහන්සේට පින්නපාත ගියාට පස්සේ ඒ ගමක් අයිනේ තියෙන ලස්සන අඹවණයක් දැකලා ඒ ගමේ ඒ ලස්සන අඹවණයේ මට බණ භාවනා කරන්නට ඇත්තම් සම්පූර්ණ පැය 24 යොදාගෙන කොච්චර වටිනවද මට එතකොට ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරගන්න පුළුවන් සම්පූර්ණ කරගත්තේ නැති ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරගන්න පුළුවන් අදහස ඇවිල්ලා සරුවචන් වහන්සේ වලක්කද්දී මේ මට කවුරක්වත් නැහැ මේ උපස්ථානට කවුරු හරි මෙතන නතර වෙන්න කියලා සැරයක් කියද්දි දෙකක් කියද්දි තුනකුත් කියද්දි මතක් කරා ස්වාමීන් වහන්සේ ඉතින් ඔබ කතා කරාට ඔබ වහන්සේ බුදුහාමුදුරුව වැඩ ඉවරයි මගේ වැඩ ඉවර නැති වෙච්ච වෙලාවේදී මට මේ බුදුහාමුදුරුවගේ උපස්ථානේ තියෙනවා කියලා මගේ වැඩ බාධා කරගන්න එක ඔබ වහන්සේගෙන් ඉවන ඉල්ලීමක් කෙනෙක් අසාධාරණයි කියන එක නොකියක් කිව්වා. ඒක බුදුහාමුදුරුවෝ ඉතින් ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරන්න කියලා කියනවා නම් මේ ගිය මම මොකද කරන්නේ? කැමැත්තක් කරගන්නේ. පස්සේ මේ ස්වාමීන් වහන්සේ අර බුදුරජාණන් වහන්සේගේ දේවල් අඩු කරලා තැම්පත් කරලා තියලා අර කියන කිමිකාල නදී තීරයේ තියෙන ඒ අඹ වනයේට කියලා භාවනා කරන්න ගියාම කවදාකවත් නැති විදිහේ මිත්‍යා විතක්ක මිච්ඡා සංකප්ප ඉහවහන යන්න ගියා. අවිසිච්ච දෙඹරයක් වාගේ. අවිසිච්ච මීවැද්දි පොදයක් වාගේ මීවැද්දේ කියුළුවට ඒක අරගෙන මීමැසි පොදයක් වාගේ අර විශාල කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. ඉතින් මේ ශාසය දවසක් බැලුවා මේ තන මාරු වෙච්ච නිසා වෙන්න ඇති. එහෙම නැත්නම් ඔබ දවසින් දෙකකින් ඇරලා කරන්නේ නැහැ. එන්ට එන්ට එන්ට එන්ට වැඩි වෙනවා. වැඩි වුණාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ නැවතත් සරුවචන් වහන්සේ ළඟටම වැටලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් අතකථා දාගෙන ගිහිල්ලා මෙහෙම භාවනා කළත් මම ළඟ තිබුණටත් වැඩිය මේ රාග විතක්ක විහිංසා විතක්ක මේ අව්‍යාපාද ව්‍යාපාද විතක්ක වැඩි උනායි කියලා. එතකොට සරුවචාන් සඳහන් කරනවා මේ කිය දැන් ඔබතුමා පැවිදි උනේ මේ වගේ චේතෝ විවරණ මේ මේ චේතෝ විමුක්තියක් බලාපොරොත්තු වේ අපරිපක්ඛාය මේ කිය චේතෝ විමුක්තිය පරිපක්ඛාය තාම මූකුරා නොගියා වූ ඒ බලාපොරොත්තු වෙන චේතෝ මුක්තිය මූකුරවා යාම සඳහා මේ ගිය මට කල්පනා වෙනවා මේ කාරණා ටිකක්. අන්න ඒ ටික පිළිපැදලා බලන්න. පිළිපැද බැලුවොත් ඔක හරියයි කියලා ඉස්සල්ලාම මතක් කරනවා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. මේ සරුවච්චන් ආංශේ දැකලා උන්වංශෙත් එක්ක එතන ඉන්නකොට එපා වෙලා යන්න හිතුනේම මොකද්ද ග්‍රහයගේ නරක වෙලාවක් තමයි. ඊගාවට සිල්වන්ත වීම දැන් මෙතනදී කතා කරනවා සිල්වන්ත වීලා සිල්වන්තකම ගැන කතා කරන කතා කතා කිරීම පිළිබඳව සරුවච්චන්සේ මතක් කරලා දෙනවා. ඉතින් එතෙන්දී ඒ සරුවචන් වහන්සේ ලැබුණත් Taman පැවිදි වුණත් මේ චේතෝ විමුක්තිය ගැන අරමුණු කරන කටයුතු කළත් ඒ ඔක්කොමත්තේදී මේ විදිහට හිත වික්ෂිප්ත වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සරුවචන් වහන්සේ මේ ගිය හාමුදුරන දෝෂ කියන්නේ නැහැ. මොකද මේ කෙලෙස් වල ස්වභාවයනේ. කෙලෙස් වල හැටි ඔහම තමයි. ආවට පස්සේ නරකමයි පේන්නේ තමන්ට අනුන්ට අහේනි කර දෙයම මේ මේ කිරිපැණි වාගේ පේන. ඉතින් ඒක කරලා විඳගෙන කාගෙන අර කරුමේ ගෙවුනට පස්සේ ඕන්න මොළ ධාතුව පහළ වෙනවා. පහළ වෙනකොට පණ තිබුණොත් හොඳයි. රැකියුනොත් හොඳයි. ඒක නිසා සංස්කෘත ශ්ලෝකයක තියෙනවා ඥානෙ එන්නෙම සැකයක් එක්කමයි. සැකයෙන් තොරව සංඛාවෙන් තොරව ඥානයක් පහළ වෙන්නේ නැහැ. මේ සැකයෙන් දෙන වද ටික ඉවර වෙනකන් ජීවත් වෙච්ච එකනට තමයි ඥානෙ උරුමේ හම්බෙන්නේ. අර සංඛා ප්‍රමාණයේදී සැක ප්‍රමාණයේදී නැතිනාස්ති වුණොත් ඉතින් ඒ ඥානෙ මොහු කරන්නේ කොහෙද? පදනම නැති කරගන්න. එතකන් ඉවසන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒ කාලේ ඉවසනවයි කියන එක බුදුහාමුදුරුව මෙතනදී ඉවසලා තමයි මේ කතා කතා කරන්නේ. නමුත් ඊට පස්සේ අර මේ ගියාමුදුරුව තාමත් බුද්ධ ගෞරවය තිබුණ නිසා නැවතත් ඒ සංඛා විවර කළ ඥානේ පහළ වෙන තරම් පසුබිම සකස් වෙච්ච නිසා තරුවචනසේක දැනගෙන මේ බණ ටික කියපු නිසා මේකේ ස්වාමීන් වහන්සේට මේ බණ සාර්ථක වෙච්ච නිසා අපිට අද සංගායනාවට ඇතුල් වෙලා අවුරුදු 2500කට පස්සේ අපිට අද අහන්න පොත්පත්වල ලියවිලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ නිකං කට කහනවට කියපු දෙයක්වත් එහෙම නැත්නම් මේ නිකං මිනිස්සු විහික්මවන්ට විනයගරුකරනට නිකන් නොවිච්ච ප්‍රශ්න මතින් ඇති කරගෙන විනය නීති දාන කරන කතාවක් නෙවෙයි අනිවාර්යයෙන්ම නිදාන කතාවක් සහිතව සරුවචනාංශගේ මූල ආරම්භයක් නිසා නෙවෙයි වෙච්ච සංසිද්ධියකදී සරුවචනාංශේ කරුණු ඉදිරිපත් කරලා ඒක වැඩ වෙලා ප්‍රයෝජන ලැබිලා අද අපිට ලැබිලා තියෙන නිදාන කතාවත් එක්ක ඒ නිසා මේ සීල කතාව සිල්වන්ත වෙන අතර අනුන්ගේ සුභසිද්ධිය සඳහා තමන්ගේ සුභසිද්ධිය සඳහා ශාසනයාගේ පැවැත්ම පිණිසත් කළ යුතු දෙයක්. ඉතින් එහෙම නමුත් ඒ මේ සත්පුරුෂ අසත්පුරුෂ සූත්‍රය වගේ තැන්වල සරුවත් chance සඳහන් කරනවා යම් කිසි කෙනෙක් සීල ධරව නැත්නම් විනය ධරව කටයුතු කරන ගමන් නමුත් ඒ පුරුෂයා ඒ විනය ධරකම නැත්නම් මේ සීලය පිළිබඳව කරන කටයුතු ක්‍රියාකාරකම් කියමන විතරක් නෙවෙයි කෙරුවා වල පවා මේ තමන්ම සීලවන්තයි අනුන් දුස්සීලයි කියන්ට හෝ තමන් උසස් කොට සලකන්ට හෝ කලකීම පිණිස හා අනුන් පහත් කිරීම පිණිස කටයුතු කරන්න ගියොත් ਸਰවචන් සඳහා කරනවා මේ පුද්ගලයා අසත්පුරුසයි කියලා. විනය තමන් විනය දහරයි. නැත්තම් තමන් හිතානිනවා තමන් කරන්නේ මේ විනය කියලා. නමුත් ඒකෙන් කරන්නේ අත්ත්ුක්කංශනේ. තමන් උසස් කොට සලකනවා අනුන් පහත් කොට සලකනවා නම් අසත්පුරුසයි කියලා සඳහන් කරලා තියෙනවා. විනය දහර නම් කල යුත්තේ මොකද්ද? ඒක ක්‍රියාවත් කරන එකයි. ඒක දිගින් දිගට ප්‍රතිපදාවට නංවන එකයි. ප්‍රතිපදාවට නංවලා අනුත් ආදර්ශයක් වෙන විදිහට සීල කතා පවත්වනවන ඒ තමන් ඇත්තට මේ කතා කරනකොට බණ කියනකොට තමන්ටත් ඒක කණ්ණාඩියක් මුලට අල්ලගත්තා වගේ මම මේ කියන දේවල්ද කරන්නේ කරන දේවල්ද කියන්නේ කියලා ඒකත් මේ පාඩමක් වෙනවා. අහන අයටත් ඒ සීලවන්තයෙක් විසින් සීල ගැන කතා කරන කතාව දුස්සීල කරනකට වඩා හොඳට හිත්වදින ගතියක් කියනවා. එතකොට විකර බැලීමේ ආසාවක් පහළ වෙනවා. ඒ නිසා Taman සිල්වන්ත වෙලා විතරක්මදී සීලය ගැන කතා කියලා දෙන්නත් ඕන. ඒක හැබැයි ඒක සාමාන්‍ය සාරවත්න දේශනාව හැටියට සඳහන් වෙන්නේ සමාදාය සික්ඛති සික්ඛාපදේසු කියලා. Taman ශික්ෂාපද ආරසා කරන විට ඒක සමාදන් වෙලා කරනවා. සමාදන් වෙනවා කියලා කියන්නේ හයියෙන් කටහඬින් කියලා කරනවා. ඒකෝර කවුරු හරි දන්නවා මේ ආසවලා සමාදන්ව සිල්පද රකින්න කෙනෙක්. අපිට මේ වගේ කැලේකට වෙලා ඉඳගෙන පුලි පිරිසකට මෙහෙම හයියෙන් කතා කරන්න පුළුවන්. අපිට සිල්වන්තයි කියලා සිවුරක් දරන්න පුළුවන්. අපිට ගුරු අඳින්න පුළුවන්. අපිට උතුරු සලුවක් දාගන්න පුළුවන්. ඒ මොකද අපි සිල්වන්තයි. නමුත් ඒක එච්චරම ලේසි වෙන එකක් නෑ. නගරයේදී, ගෙවල් දොරවල් වල ඉන්න ගමන් අධ්‍යාපන කටයුතු කරනකොට. එතනදී මම පුද්ගලිකව යත්තර කතා කරලා කියනවා සිල් ලකින්ට හංගලයි කියලා. ප්‍රසිද්ධ කරලා කරන්න යන්න එපා. මොකද එතකොට මේ සමාජයේ දකින්නේ ඔළුව නරක් වෙච්ච කට්ටිය කියලා. මෙච්චර මේ සමාජ මේ සමාජය සතුම් මැරීමේ දඩයක්කාරකමේ සෙල්ලක්කාරකමේ කීඩාතරඟ පවත්තද්දී උස්සස් විදියට හොරකම් කිරීම දක්ෂකමක් කියලා වැඩ කරගෙන යද්දී කාමීත්‍යාචාරේ වැඩියෙන්ම කරපේකන තමයි වැඩිම වීරයා කියලා කටයුතු කරද්දී යම් කිසි කෙනෙක් සතුන් නොමරන්නට සිල් මේ හොරකම් නොකරන්නට කාමීත්‍යාචාරය නොකරන්න කටයුතු කළොත් ඒ සමාජයේට ඉතින් ඒක පිළිලයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවල් වල නම් තමන් ආරම්භ කරන වෙලාවේදී ගමේ ගෙදර ඉන්න වෙලාවල් වල කටයුතු කරනකොට නම් සීලය මේ විදිහට අඳාර පහලා සමාදන් වෙලා කරන්න බැරි වුණත් කමක් නැහැ. එතකොට අදිෂ්ඨාන ශීර්ෂයෙන් කරනවා. ඒක ඉස්සෙල්ලා තමන් මේක ඉස්තිර කරගන්න විදිය. මේක හරියනවද? මට මේක පුළුවන්ද? මට මේ තනි අලියෙක් වාගේ කඟ වේනගේ තනි අඟ වාගේ මට මේක කරන්න පුළුවන්ද කියලා බලන කාලේ එහෙම සංගවලා කරාට කමක් නැහැ. විශේෂයෙන්ම භද්‍ර යවවන වයසේ ඉන්න තරුණ තරුණියන්ට නම් සංගවලා කරන තරමට ලාභයි. එහෙම නැත්නම් මේ අන්‍ය ආගමකින් ඇවිල්ලා සිල් රකින්න කැමති වෙන කෙනෙක් ඉන්නොනම් සංගවලා කරන තරමට ලාභයි. ඒ මොකද නැත්නම් ඒක අනිත් අත්තන්ගේ ඇහි ඇනින මට්ටමට යනවා. ඊට පස්සේ තමයි සීල කතා මට්ටමට යන්නේ. ඒ සීලයෙන් තමයි ආනිසංශ දැකලා බය නැතුව ඊට පස්සේ ඒ සිල්වන්තකම දරන ඇඳුම් ආයිත් අඟුලින් එක පෙන්නලා ඊට පස්සේ සීල කතා කතා කරන්න පුළුවන්. ඒ සීලය ගැන එහෙම කතා කරන්නේ ඒ පුද්ගලයාට ඒ වෙනකොටමත් ඒකේ ආනිසංස ප්‍රදේශයක් වැටහිලා තියෙන නිසා. සීලය ශික්ෂා වශයෙන් බලනකොට සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා. ඒ අප්‍රමාදය අප්‍රමාද ධර්මයේ කඩලා පෙන්වනකොට පෙන්වන්නේ සීලේ විශේෂ අප්‍රමාදය, සමාධියේ විශේෂ අප්‍රමාදය, ප්‍රඥා විශේෂ අප්‍රමාදය කියලා. එතකොට යම් සීලයෙන් පටන් ගන්න අපි අප්‍රමාදීව අප්‍රතිහතව අපපටිවාණිතව අසන්තුට්ඨිතව ඒ කියන්නේ ප්‍රමාදයට වැටෙන්නේ නැතුව අප්‍රතිහතව සීල රකින්න වැඩපිළිවෙල අතරමැද කඩා දමන්නේ නැතුව අපපටි වාණීව පිටිපස්ස හැරි හැරි බලන්නේ නැතුව අසන්තුට්ඨිතව ලැබිච්ච සීලය ඇතයි කියලා සතුටු වෙන්නේ නැතුව ඉදිරියට බලාන කටයුතු කරන එකට කියනවා සීලය අදි සීලයක් බවට පත් කිරීම කියලා. සමාධිය වගේ කටයුතු කරනකට කියනවා අදි චිත්ත භාවනා කියලා. ප්‍රඥාව ඒ විදිහට දියුණු කරන්න කටයුතු කරනට කියනවා අධිප්‍රඥා භාවනාව කියලා. මෙන්න මේ සීලය අධි සීලයක් පාටපත් කරන්නට අප්‍රමාදේ අවශ්‍ය වෙන්නේ මොකද? බොහෝ වශයෙන් ජනතාව ප්‍රමාදයි ශීලයේ ගැන විශේෂ ප්‍රයත්න කළොත් දැන නොදැන කැඩෙන එකයි සිද්ධ වෙන්නේ. නිසා සීලය පිළිබඳව හොඳට ඉදිරියටම ගෙනියන්න. එහෙම නැත්නම් සචේතනිකව මෙහි යෙදෙන්න ඕනේ. සමාදාය සික්කත සික්ඛාපදේශු කියන විදිහට සීල පිටුවන් සමාදන් ඉදිරියට යන්න ඕනේ. ඉතින් ඒ යනකොට එහෙම සීලය අර ඉස්සර කිව්වාගේ ගංගවල වල ඉඳගෙන අමුදරුවන් රකින්න ගමන් රැකී රස්සාවල් අධ්‍යාපන කටයුතු කරන ගමන් අනික් අය සීලය ගැන නොසලකන නොතකන සමාජයක ඉඳගෙන කරනකොට අපි අරස්සාව පිණිස සංගවගෙන සීල් රකිනවා. ඊට පස්සේ යම් වෙලාවක අපි සීල කතා කතා කරමින් සිලුතුන් අතර කටයුතු කරනවනම් දැන් අපි මේ ඉන්න පරිසරය වගේ ඒකෙදින් පුදුමාකාර වාසනාවන්ත පරිසරයක් මෙලව තියෙන දිවි ලෝක බ්‍රහ්ම ලෝක වගේ දේව මණ්ඩල බ්‍රහ්ම මණ්ඩල වගේ ආනේ එහෙම ඉන්නකොට නම් ඒ සිල්වතුන් අතර තියෙන සමගිය අනේ ඉතින් කියන්න වචන නැහැ. එවැනි සිල්වතුන් අතර අසමගියක් ඇති කරනවා නම් යම් කෙනෙක් අසමගිය පිණිස කටයුතු කරනවා නම් ඉතින් ඒ අත්තටත් බොහෝ කාලයක් ඒකේ ආධිනව විඳින්න වෙනවා. ඒ නිසා විශාල කැපවීමකින් විශාල ප්‍රඥාවකින් විශාල හැඟීමකින් තමයි ඒ සිල්වතුන් පිරිස අතර සමගියක් ඇතිවීම සඳහා කටයුතු කරන්නේ. ඉතින් ඒකට යන්න මුල් වෙන ඇත්තෝ ඉස්සර වෙන ඇත්තෝ හොඳට මේ සිල්ලතුන්ගේ සමගිය සමග්ගාණන් තපෝසුකෝ කියන විදිහට සමගිය භාවනා කරන්නන් අතර තියෙන ඒ සුඛය හොඳට තේරුම් අරගෙන ඒ වෙනුවෙන් ඕනම දෙයක් අප කරන්න ලෑස්ති වෙනවා. වෙලා ඒ සීලේ වෙනුවෙන් විතරක් නෙමෙයි සිල්ලතුන් අතර සමාධිය ඇති කරගැනීමේ සාමය ඇති කර ගැනීම පිණිස මේ සමගිය ඇති කර ගැනීම පිණිස පුදුමාකාර කැපවීමක් කරනවා. එනිසා සරුවච්චන් වහන්සේ දකිනවා මේ සීලයට ආසන්න කාරණා වශයෙන් වීරියක් ඒ කියන්නේ නිකම්ම නිකම් වීරියක් නෙවෙයි වීර භාවයක් අවශ්‍යයි. ඒ වීර භාවයෙන් යුක්ත සීලය රකින්න අතර කිසි කෙනෙකුට අඟවන්ට යන්නෙත් නෑ උසස් කළා සලකන්නෙත් නෑ පහත් කළා සලකන්නෙත් නෑ. ඒ කියන්නේ සිල් ලකින මම උසස්ය නොරකින්නත්ව පහත්ය කියලා සලකන්නෙත් නෑ. ඒ වුණාට පණ වගේ සිල් රකින්නවා. එතකොට මේ සීලය අනිවාර්යයෙන්ම ප්‍රඥාවට ඉඩ සලසනවා කියලා. සීලවතාට තමයි ප්‍රඥාව තියෙන්නේ. ඊට පස්සේ ඒ ප්‍රඥාව ආපිට හැරිලා අර වීරියත් අර සීලයත් ආය පෝෂණය කරනවා. එතකොට පටිච්ච සමුප්පන්නව සීලය නිසා ප්‍රඥාව ඇති වෙනවා ප්‍රඥාව නිසා සීලය ඇති වෙනවා. නැවත ආයේ සීලය කුළු ගැන්විලා ආයේ ප්‍රඥාට යනවා. ඉතින් ඒක මේක කරකැවි කරකැවි කසකැවි කැවි කසකැවි කැවි ප්‍රඥාව සහ සීලය අතර පුදුමාකාර කුළුගේක මුදුන් ඇටේ වගේ කුළු ගැන්වෙන ගතියක් තියෙනවා. ආනේ කුළු ගැන්වෙන ගතියට එනකොට තමයි අර විදිහේ ඒ සීලයක් සඳහා සීල් රකින්නන් අතර සමගියක් සඳහා ඕනම දෙයක් අප කරන්න පුළුවන් තත්යකටපත් වෙන්නේ. එහෙම නොමැති සමාජය තමයි ලෝකේ වැඩි. එහෙම නොමැති චිත්ත પરම්පරාවල් තමයි වැඩි. ඒකට හේතුව මේ ස්තබ්ද භාවය. නැමෙන්න කැමති නැතිකම. ඉතින් ඒක විවිධාකාර මේ මාදය, මානය වගේ දේවල් සිත ඇති වෙනවා. ඒ මදයට මානයට ඇතිලා මේ ස්තබ්ද භාවය ඒ තද ගති ඇති වුනහම ඒක නිසා වේලිච්ච දරකඩක් වගේ කවදාකවත් ආයේ නමන්න කරන්න බෑ නැමිච්ච ගමන් කැඩලා යනවා. රටහුණු කැලලක් වාගේ දෙකට කැඩලා යනවා. ඉතින් ඒක මේ සිල්වතා තුළ ආරම්භයේදී මේව පවතිනවා. මේ දුසිල්ලතුන් අතර තමන්ගේ සීලය රැකගෙන යන්න යම් ප්‍රමාණයක ඔළුවන් කෙලික් කරගෙන යන ගතියක් එන්න ඕන. ඒ වෙලාවේදී කැමැති කිට්ටුවන්ත නෑයු තරහ වුණත් යාළුවෝ තරහ වුණත් අපි ඒ සියලු දේවල් අතහැරලා සිල්වතුන් වෙනුවෙන් සීලයක් වෙනුවෙන් කඩාන ඉදිරියට යනකොට අර වගේ ඔලොමොල ගති ටිකක් ඉතුරු වෙනවා. එහෙම නැතුව මේ මඩගොඩෙන් එළියට එන්න අමාරුයි. නමුත් උඩට ආවට පස්සේ සිල්වතුන් අතර ඉන්නකොට ඒ තමන්ගේ අනිකුත් ගුණ ධර්ම වීරියය සම්ප්‍රඥාව වැඩෙනකොට මේ සාසන අභිවෘද්ධිය වෙනුවෙන් අර සීලේ මෙලෙක් ගති පහළ වෙන්න පටන් ගන්නවා. නැමෙන සුළු ගති පහළ වෙලා ඒ අර සමගිය වෙනුවෙන් සමාජ ධර්ම වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ අඩුපාඩුව නෙමෙයි මේ ගියාම්දුරන්ට ගැහුවේ. මේ ගියාම්දුරන්ට හිතුනේ මේ ਸਰුවචනංශ උපස්ථාන කිරීම නිසා මාගේ වැඩවලට බාධායි. මට මේ අරණ්‍ය වාසයේ බාධායි. මට අර මේ කිමිකලා නදී අයිනේ තියෙන අඹ වනය සුදුසුයි. කියලා හිතුණා. ඔව් ගියාට පස්සේ සිද්ධ වුණේ කබලෙල්ලිපට වැටීමක්. ඉතින් ਸਰුවචනංශේ නැවත දැන් මතක් කරනකොට උන්වහන්සේට මේක ආපහු පිළිහිටියානේ. පිහිටයට කියලා කියන්නේ අර සීලේ යම් ප්‍රමාණයක් නැවත සලකා බැලීමක් සිදු වෙලා ප්‍රඥාවේ මේරිලක් සිදු වෙලා තියෙනවා. ඒ මේරුණාට පස්සේ එතුමන් වහන්සේට පුළුවන් මේ සරුවචන් වහන්සේට උපස්ථාන කරනවා කියලා කියන්නේ මේ සීලේ කැඩෙන වැඩක් නෙවෙයි. ඒක ඇත්තටම අනිත් පැත්ත සිද්ධ වෙන්නේ යෝන සී වත්තං පරිපූර්ණති න සීලම් පරිපූර්ණති කියත. යම් කිසි කෙනෙක් තමන්ගේ වතපිලිවෙත කරන්නේ නැත්නම් උන් දැගෙන් සීලය රැකෙන්නේ නැහැ. ඒ නිසා වත්පිළිවෙත් කරනවායි කියලා කියන්නේ දැන් අපි නිස්සන්නවා නම් අවුරුදු 40ක් මේක වැඩගත් ඇත්තෝ හදාගත්ත චාරිත්‍ර ධර්මයක්. ඉතින් ඒක කරනකොට කරදරයි කියලා කියනවා නම් පැහැදිලිවම පටලවිල්ලක් තියෙනවා. මොකද්දෝ පටලවිල්ලක් තියෙනවා. මොකද මේ දන්නා කියන ඇත්තෝ හදාගත්ත. එහෙම නැත්නම් අවුරුදු 2500ක් පැවතිලා ආපුවත් පිළිවෙත්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ වත කරන එක ගුරුරුන්ට වත් කරන එක. එහෙම නැත්නම් මේ ස්ථානයේ තියෙන අනිකොත් වත් පිළියොත් කරනවා කියන එක කවදාකවත් සීලයට හෝ සමාධියට හෝ ප්‍රඥාට බාධා වෙනව නැහැ. වෙනවයි කියලා හිතනවා නම් తాවකාලික නම් ප්‍රශ්නයක් නැහැ. දිගින් දිගට හිතනවා නම් ඒක ලොකු පටලවිල්ලක්. ඊ වත කවදාකවත් මේ සීලයට බාධා වෙන්න විදියක් නැහැ. අනිත් එක මේ පරණ කීයේ වත නොපිරනවා නම් ඥාකේ අපේ මේ අපවත්චියෝ කේමනන්ද සාහිගේ වත හිල් වෙලා නම් ඉතින් සීලෙත් නැහැ ප්‍රඥාවක් නැහැ. මත හිල් කරගන්න නරකයි. පුළුවන් තරම් වත රකින්න ඕන. වත රකින්නවා නම් ඒක බාධා වෙන්නේ නැහැ. ටික කාලයක් යනකොට ඊට වැඩි යමක් කරමින් හෝ මේ දේවල් කිරීමේ ශක්තිය ඇති වෙනවා. ඒ නිසා සීල කතාව නිතරම පිරිස අතරේ සමගිය වැඩි වීම පිණිස ස්ථානයේ වත් පිළිවෙත් ටික සිදුවීම පිණිස එන්නේ එන්නේ ඒකනාගේ දක්ෂතා වැඩි වීම පිණිස අවශ්‍යයි. ඉතින් ඒ විදිහට යම් කිසි කෙනෙක් ඒ භාවනා ජීවිතයට ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කිරීමට අවශ්‍ය කරන ඒ සීල රකින්නවා නම් ඒ ප්‍රධානම ආසන්නයෙන්ම සිදුවෙන කාරණා විදිහට සරුවචනාංශයේ දකින්නේ විපිලිසරකම නැති වෙන එක තමයි. අවිප්පටිසාරත්ථාය කෝ ආනන්ද කුසලානි චීලානි. සීලයේ කුසලතාවය සීලේ දක්ෂකම එනකොට හිතේ විපිලිසරකම නැති වෙනවා. අන්දවන්දකම නැති වෙනවා. ඒක දෝ මේක දෝ කියන ගතිය නැති වෙනවා. ආහනේ ගතිය නැති වෙන නිසා කෑදේ අල්ලනවා ඇඟට. හොඳට නිින්ද යනවා. හොඳට සතුටින් කරන වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඒක නිසා අර චේතනාකරණීය සූත්‍රයේදී සරුවචාන්සේ සඳහන් කරනවා සීලවතෝ භික්කවේ සීල සම්පන්නස්ස න චේතනාකරණීයෝ අවිප්පටිසාරා අවිප්පටි අවිප්පටිසාරෝ මේ uppajjatuti ඒ ධම්මතායේසා භික්කවේ සීල සම්පන්නස්ස සීලවන්තස්ස සීල සම්පන්නස්ස අවිප්පටිසාරෝ කියලා බොහෝමත්ම මතක තියාගන්න වටින පාඩයක් සරුවත් අංශය සඳහන් කරනවා. මහනි මේ සිල්වතාට සීල සම්පන්නයාට අනේ හිත මගේ හිත විපිලිසර නොවේවා කියලා පතන්න දෙයක් නැහැ. යාඥා කරන්න දෙයක් නැහැ. චේතනා කරන්න දෙයක් නැහැ කියලා සරුවත් අංශය සඳහන් කරනවා. නචේතනා කරණියෝ අවිප්පටිසාරෝමේ උපජ්ජති. ධම්මතායේ සාභික්ක වේ සීල සම්පන්නස සීලවන්තස සීල සම්පන්නස අවිප්පටිසාරෝ. ඒක ධර්මතාවයක් මහණෙනි. යම් කිසි කෙනෙක් සීලවන්ත නම් සීල සම්පන්න නම් ඔහුගේ හිතේ විපිලිසර ගති නැහැ. ගැන එල්ලයක් තියෙනවා දිගට යන්න පුළුවන්. අන්නේ අවිප්පටිසාර භාවය භාවනා ජීවිතයේදී ප්‍රසිද්ධ ස්ථාන දෙක තුනකදී පරීක්ෂා වෙනවා. ඉතින් අද මේ භාවනා කරන ලෝකයක් තියෙන නිසා හොඳට ඒක පැහැදිලි. ඒ කියන්නේ සීලයෙන් ලැබෙන මේ විපිලිසරකම නැති බව නැත්නම් සීලයේ රකින්න කෙනා තුළ නිසගයෙන්ම චේතනාවකින් තොරවම ඇතිවෙනා මේ විපිලිසරකම නැතිකම භාවනාදී දෙපොලකදී වාංගුවට තැන් තියෙනවා. එතනදී භාවනා වෙතිනේ භාවනාදී එතෙන්ට ඇවිල්ලා එතනදී විපිලිසර වෙලා මේ කාරණා මතක් කරලා දුන්නාට පස්සේ ඒකට වුණා නම් කාරණා මතක් කර දීම නිසා නැත්නම් අපි කියනවා නම් කමඨාන් සුද්ධ වෙච්ච නිසා ඒකට වුණා නම් ඒ පුද්ගලයාටයි කියලා දීපේකනාටයි දෙන්නටම අර බුද්ධ වචනේ රම්පත්තිරුවක ලියාප එකක් වගේ හොඳට කැපිපේන. ඒ වුණාට ආයෙත් ටික දුරක් ගිහලා ආයෙ විපිලිසර වෙනවා. ඒ විපිලෙස හැර වෙනකොට ආයෙ මතක් කරලා දෙන්න ඕනේ. දැන් ලේසි. නමුත් දැන් බොහෝම සියුම් තාලට අහු වෙලා තියෙනවා. විපිලෙස හැර වෙලා. එතෙන්දිත් මතක් කරලා දුන්න පස්සේ හැබෑනේ නම් මේකෙදී ආයෙ පිට අදහන්න දෙයක් නැහැ. අදහිය යොත්තේ Tamange සීලෙමයි. වෙන මොනම දෙයක්වත් අදහන දෙයක් නැහැ. ඒක අල්ලපු ගෙදර මනුස්සයාගේ සීල වැඩකුත් නැහැ. තමන්ගේ ගෝලයන්ගේ සීල වැඩකුත් නැහැ. ගුරුවරයාගේ සීල වැඩකුත් නැහැ. තමන්ගේ සීලෙමයි කියලා හොඳට මේක ඉස්තරසාර වෙන්න වෙන්න මේකේ කියලා පැමිණීම තමයි සෝවාන් වෙනවයි කියලා කියන්නේ තමන්ගේ සීලය පිළිබඳ අවෙක්කප්පසාදයක් පහළ වෙනවා. ආර්යකාන්ත සීලයක් පිළිබඳව අවෙක්කප්පසාදයක් පහළ වෙනවා. තමන්ගේ සීලය ආර්යකාන්ත වෙන්න වෙන්න. ඊට පස්සේ පුද්ගලයාට ආය බුදුහාමුදුරුවෝ පිරුණම් පෑවයි කිව්වත් මේ ලෝකයේ පටවිය ආපෝ තේජෝ වායෝ කිපුණයි කිව්වත් ලෝක විනාශය ආවයි කිව්වත් ඉතින් ඊට පස්සේ වෙන්න දෙයක් නැහැ. මොකද මට කළ යුතු ටික මම කරගෙන තියෙනවා නම් සැලෙන්න දෙයක් නැහැ. ඉතින් මේකේ අනිත් පැත්ත තමයි ප්‍රකටයි. මොකද්ද? මේ සීලය පිළිබඳව යම් යම් අජිත්‍ර අකල්මාශ්‍ය අවි විඤ්ඤුප්පස්සත්ත නැති කබර වැඩිච්ච හිල් වෙච්ච මකුළු මේ මැලවිච්ච විඤ්ඤූ පුද්ගලයන් විසින් ප්‍රශංසා නොකරනා වූ ලාමක සීලය ඇති කෙනාට පිටින් කොච්චර පිළියම් කරත් ඔවිල් බලිතොවිල් කරත් හිත නිතරම විවිලිසරයි සැකයමයි ඉතින් ඒක ඇති වෙච්ච කෙනාට ඒකට පිළියම පිණිස හිතෙන්නෙම අල්ලපු gedර නැත්තම් බාහිරේ කටචිචි වැඩේම එව්ව බලබලා ඉන්නවා කවම කවදාකවත් මේක මේ මගේ සීල අඩුපාඩුවක් නිසායි කියලා හිතෙන්නෙම නැහැ කියලා සර්වචනංශ කියනවනේ මොනම තාලෙකින්වත් හිතෙන්නේ හිතෙන්නෙම මේ මට මේ වැඩ ටික කරන්න දැන් මේගේ හැමදෙන්නට හිතුනේ එහෙමනේ මගේ මේ සීලය මේ චේතෝපනිච්ච මේක සමාධිය දියුණු කරගන්න බැරි මේ වත්පිළිවෙත් ටික නිසා එහෙම නැත්නම් මේ මට මේ ගමේ අඹවනේ වැඩ හොඳ නිසා මේක මේ මගේ සීල දෝෂයක් කියන එක නෙමෙයි තේරුනේ. ඒක තේරුණා ඒ අවශ්‍ය කරන කර්ම ටික ගෙවුනාට පස්සේ. වද ටික වින්දාට පස්සේ. සරුවත්ංශේ බණ ටික ඇහුවට පස්සේ. ඒකත් ලොකු දෙයක්. ඒකත් පොඩි දෙයක් නෙවෙයි. ඒක නිසා යම් කිසි වෙලාවක අපිට විපිලිසර කමක් ඇති වෙලා කරගෙන යන වැඩ පිළිබඳ බාධාවක් ඇති වෙච්ච වෙලාවක කවමදාකවත් අමාරුයි හේතු ගන්නලා දෙන්න මේක මේ තමන්ගෙම සීලේ අඩුපාඩුකම් නිසා කියලා. ඒක තේරෙන්න නම් සාමාන්‍ය මානසික මට්ටමින් වෙලාවයි කියලා දෙන්න ඕනේ. මේ සීලයේ දෙපැත්තක් තියෙනවා. කුසල සීලයට වැඩිච්චාම විපිලිසර ගති නැති වෙලා චේතනා කරන දෙයක් නෑ ධර්මතාවයක් විදිහට Tamanට එල්ලයක් පැහැදෙනවා. ඒ කොහොමද කියනවනම් වතුර කඩක මුහුණ බලනකොට ඒ වතුර කඩ චලනීය වෙන්නේ නැත්තම් දියතලිට චලනය වෙන්නේ නැත්නම් හොඳට මූණ ඡායාව පේනවා. ඒ වගේ මේ වතුරේ මඩ කලවම් වෙලා නැත්නම් පාට වර්ණ කල්පලා වෙන නැත්නම් ඒ දිය කඩਿੱත්තේ හෝ දිය තලියේ අඩිය පතුල හොඳට පේනවා. ඉතින් ඒකට හරි ප්‍රසන්නකමක් කාටත් ඇති වෙනවා. මේ පිරිසුදු වතුර දිය චලන නැහැ. එතකොට මුඛ නිමිත්තත් පේනවා, අඩියත් පේනවා. අනේ වගේ Tamanට පේන්න නැත්නම් මේ විපිලිසර නැති බව ආනිසංශ කතා කරන්න විපිලිතර හිතට නම් බෑ. ඒක වෙන්නේ නැති සරුවචනාංශය අර බණ නොකිය ගිහිල්ලා ඒ හාමුදුරුවෝම තමන්ගේ වික්ෂිප්ත தত্ত্ব ඇති කරගෙන නැවත පැමිණියාට පස්සේ බණ කිව්වේ අර විපිලිසර සත්‍යෙදී කියන්න බෑ. ඒක නිසා අවිපටිසාර භාවය සීලයට සීලය ආසන්න කාරණාව කරගෙන තියෙනවා. විපිලිසරකම අනිවාර්යයෙන් එතකොට අපිට අනිත් පැත්තෙන් ගන්න පුළුවන් Tamange සීල දුර්ලකම් නිසා. නමුත් අවිප්පටිසාර ගතිය විපිලිසාර වෙන්නේ නැතුව හොඳට එකතෙන් වෙලා ඉන්නකොට නම් කියනවා ඕන කෙනෙක් හිතා ගන්නවා මේ මම සීල් රකපු නිසායි මට මේ විපිලිසාර නැතුව මේ දේවල් වලට මුහුණ දෙන්න පුළුවන් නේ කියලා. ඒක තේරුම් ගන්න පුළුවන්. විපිලිසර වුණාට පස්සේ මේක මගේ එකක් කියලා නම් කප්පට සිද්ධ වෙන්නේ. අතෙන්දිත් හැබැයි පොඩි මේ සිවියක් කරලා දෙන්න වෙනවා. මොකද්ද? හරි ගිහිල්ලා සීලය හරි ගිහිල්ලා විපිලිසර නැතුව ඉන්නකොටත් මේක මගේ සීලය කියලා හිතුවනම් එතනත් බොඩි පරහක් තියෙනවා. මේ මගේ සීලය මේ සීලය මමය මේක මගේ මගේ මගේ ආත්මය කියලා අල්ලගන්නත් ඒකටත් සීලබ්බත පරාමාස කියලා කියනවා. එහෙම නැත්නම් Taman පුළුවන් තරම් විපිලිසර වෙලා අල්ලපු ගෙදරත් එක්ක අහල පහල ඉන්නාත් එක්ක සීල ගැන කතා කරනකොට රණ්ඩු සරවල් කරනවනම් ඒකට සීලබ්බත පරාමාස කියන්න පුළුවන්. ඒ සීලබ්බත පරාමාස නොවි සීලය රකින්නයි කියලා කියන්නේ ඒ පුද්ගලයා විපිලිසර නැහැ, අන්ධබන්ද නැහැ. විපිලිසර වුණොත් තේරුම් අරගන්නවා මේක අල්ලපු ගෙදර මිසු කරපු හෝනියමක් නෙවෙයි, දිව්‍යංගේ සාපයක් නෙවෙයි, වෙන දෝෂයක් නෙවෙයි, Tamangeema දෝෂේ. මගේම සීල අඩුපාඩු කියලා හිතා ගන්න පුළුවන් නම් ඒ වෙලාව විප්‍රසාර වෙලා හිටියත් එයාට කියන්න බෑ සීලබ්බත පරාමාස කියලා. ඒ පුද්ගලයා හරියට දන්නවා මේ කවුරුත් කරන දෙයක් නෙමෙයි මගේ සීල නිසාමයි කියලා. මේ කියන්නේ මුළු ලෝකෙ සිද්ධ වෙන සියලු දේවල්ම සීලෙන් නිසා කියන හදනව නෙමෙයි. නමුත් සීලයට අවශ්‍ය ඒ ආන්තික පංගුව ඒ පුද්ගලයාට තේරෙනවා. ඒ නිසා සීලය ඥානයත් එක්ක මම අර කලින් කියාපු සම්බන්ධතාවයේ බොහෝමත්ම වැදගත් දෙයක්. ඥානවන්ත නැතුව මේ සීලය ඉස්සර කරගත්තොත් අනේ ඒ අත්තරෙන් දෙයියන්ගේ සරණ තමයි බුදුන්ගේ පිටක් නන්නේ. දිග්ගතෝම මෝල් ගහගilla වගේ හරි වෙහෙසකටපත් වෙනවා. මම දන්නේ මගේ ජීවිතේ විතර මෙතන ඉන්න කිසි කෙනෙක් දැකලා නැතුව ඇති. එහෙම සීලේ නිසා පටලවාගෙන ඉන්නේ නැත්නම් හරි ෂෝක් මිනිස්සු. මේ මේ ගිය ආමතුරු වගේ බුදු ආමතුරුත් දැකලා සීලෙත් මේ තම පැවිදිත් වෙලා බණ භාවනාවේ ජීවිතයත් කැප කරලා මොකක් හරි පිට අල්ලපු ගෙදර එකක් අල්ලගන්න. කැරරකිලා යන්න පටන් ගන්නවා. කොච්චර කරකුණත් කවදාකවත් ඒක අනුන්ගේ දෙයක් කියලා හිතෙන්නේ ඒක තමයි මේ පුද්ගලයාට තියෙන අමාරුම දේ. ඒක හේතු ගන්නලා දෙන්නත් යන්න එපයි කියලා කියනවා. මේ වෙලාවේ මේ වෙලාවේ ඉතින් ඒකට ටිකක් ඒ පුද්ගලයාට අවශ්‍ය කර්ම ගෙවෙන්න කටයුතු කරන සිද්ධ වෙනවා. සිද්ධ වුණාට පස්සේ ජීවත් වුණොත් අන්න වෙලාව එනවා. ඒ තරම්ම මේ ලෝකේ සංකීර්ණයි. ඉතින් සරුවත්‍යංශය සඳහන් කරනවා සීලයේ ආසන්න ඵලය අපි ඈතින් තියෙන ඵලය ප්‍රඥාව කියලා කිව්වට ආසන්න ඵලය තමයි විපිලිසරකම නැතිකම. ධම්මතායේ සාභික්කවේ සීලවන්තස්ස සීල සම්පන්නස්ස සීලවන්තස්ස සීල සම්පන්නස්ස අවිපටිචාරෝ. මහණෙනියක ධර්මතාවයක් මේ සිල්වන්ත කෙනාට විපිලිසරකම හින්නයි. අවිපටිසාරස්සකෝ භික්කවේ න චේතනාකරණීයෝ පාමොජ්ජං මේ uppajjatoti ධම්මතායේ සාභික්කවේ අවිපරිසාරස්ස පාමොජ්ජං මහන්නේ මේ විපිලිසරකම නැති කෙනාට තරුණ ප්‍රීතිය මට පහළ වේවා කියලා යදින්න පුදන්ට ඉල්ලා හිටින දෙයක් නැහැ කියලා දරුවචාන්සේ කියනවා ධම්මතායේ සාභික්කවේ අවිපරිසාරස්ස පාමොජ්ජං ඒ විපිලිසර නැති කෙනාට ස්වභාවයෙන්ම හිත ප්‍රමෝදේ පවතින තරුණ ප්‍රීතියේ පවතින ඒ තරුණ ප්‍රීතිය, පසනක් ප්‍රීතිය, කුද්දකා ප්‍රීති, කනිකා ප්‍රීති කියන දෙකෙන් තමයි විතර කරන්නේ. මේ පුද්ගලයාට භාවනා කරනකොට පවා නිතරම ඇඟ නිකන් කිලිපොලා යනවා වගේ, එහෙම මෙන් මයිල් කෙලින් හිටිනා වගේ රෝමෝත් ගමනේ වෙන්න පටන් අරගන්නවා. භාවනාවේ සමාධිය යාදීගෙන එනකොටම තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අර සීලය පිළිබඳව දැඩි ආත්ම විශ්වාසයක්. එහෙම නැත්නම් කියනවා නම් අන්දමන්ද ගතියක් නැති කෙනා මේකත් ටිකක් කලබලයට ගන්න. මේ අරමුණේ හොඳට හිත තියෙද්දි මොකද මේ මස් පිටුනට අඬ පටන් ගන්න. මොකද මේ කාතක් විතරක් ගැස්සෙන්න පටන් අරගන්න. මොකද මේ පැද්දෙන්න ගැස්සෙන හේ තත්ත්වයේ ඉන්නේ. මොකද මේ අකුණු විදුලි කොටනවා වගේ ඇඟට දැනෙන්නේ කියලා ඒක සැකයට ගන්න. ඉතින් අර සැරයක් කිව්වට පස්සේ දෙසරක් වුණාට පස්සේ නැත්නම් නොකියා හරි කමන්නේ කීප වතාවක් එනකොට මේක තිබුණාට ප්‍රශ්නයක් නෑ මට සමාධිය තියෙනවනේ සතිය තියෙනවනේ අරමුණ තියෙනවනේ මේක එච්චරම මට බාධාකාරී නෙවෙයිනේ කියලා ඉදිරියට යන්න පුළුවන් වුණොත් ඒ පුද්ගලයා අර තරුණ පීතිය ගෙවම් කරලා හොඳ මදහත් ප්‍රීතියටපත් වෙනවා. එහෙම නොවුනොත් ඉතින් කමඨහං සුද්ධ කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ පුද්ගලයාට මතක නැහැ කියලා දැනගන්න බෑ. මම මේ භාවනා කරනකොට මේ මස් පිටුනට ගත්තොත් එහෙම නැත්නම් මේ කුඹි දුවන්නා වගේ නලියන්නා වගේ තත් වලට ආවොත් මම ඒක මෙනෙහි කරනවාද නැත්නම් මූල කර්මස්ථානයේ ඉන්නවාද නැත්නම් අත පිහ අත අරගෙන ඒවා පිහනවාද නැගිටිනවාද ආදි වශයෙන් විශාල විකල්ප තොගයක් හැදෙනවා. හරි උත්තරෙත් ඇතර තියෙනවා නමුත් කොයි එකද හරි කියලා දාන්නේ නැති කම තියෙනවා. ඒකට කමඨාන සුද්ධ කරනකොට හරියට මේක තේරුම් අරගන්න මේ පුද්ගලයා කමඨානක භාවනා කරනවා. කමඨාන විතර කියන දන්නවා. එතකොට මේ සතිය සමාධිය පෙළ ගැහෙනකොට ඇති තත්වයක් වශයෙන් මේ පුද්ගලයාට මේ ලක්ෂණ පහළ වෙනවා කියලා දැනගත්තොත් ඒ ගුරුවරයා මතක් කරලා දෙනවා මේ තත්ව දරා කියා ගන්න බැරිද මේවා තියෙද්දිම මූල කර්මස්ථානයේ ඉන්න බැරිද මේවා නොවුනාසේ ඉදිරියට යන්න බැරිද කියලා පොඩ්ඩක් අර වීරිය පොඩ්ඩක් වීරත්වයකටපත් කරලා ඔන්නෝන ඕන දෙයක් වෙච්චාවයි ලොකු සංසින්න කාල් කියන්නේ ඕන්න ඕන ගිනිය ඕන ගිනිය අගුරක් වෙච්චාවයි කියලා කෙලිම භාවනා කරන්නයි කියන්නේ ඒක ඇහුවට හිත වදින්නේ නැහැ සීලේ අඩුපාඩුකම් තියෙනවා. පෙර කළ අද්දකීම් මදිනම් අහපුරුද්ද දැකපුරුද්ද කලපුරුද්ද කියලා જાති තියෙනවනේ. ඒව අඩු කරනට අමාරු. නමුත් ගුරුවරට වගකීමක් එනවා ඒ වෙලාවේදී විශ්වාසයක් ඇති කරලා දෙන්න ඔබට ඔබේ සීලයෙන් පිට යන්න දෙයක් නැහැ. ඒලා සීලය කැඩිලා නැහනේ. සමාධිය තියෙනවනේ. සතිය තියෙනවනේ. එහෙනම් ඉස්සරහට යන්න. ඉතින් මේක දෙතුන් සැරයක් අර වීදුරු භාණ්ඩයක් ගන්න ඉස්සලා පොළවේ ගහලා බලනවා වගේ කැඩෙනවද මිදිත්තද කියලා තට්ටු කරලා බලනවා වගේ පරීක්ෂා කරලා තමයි කෙනෙක් අරගන්නේ. එහෙනම් පරීක්ෂා කරනකොට හිතනවා අර කුද්ධික පීටි කණිකා පීටි කියන අකුණු විදුලි කොටන්න වගේ එන එහෙම මේ නලියන ගති අඩු වෙයි කියලා. නමුත් අඩු වෙන්නේ වැඩි වෙනවා. ඒ වෙනුවට වැඩි වෙනවා. ඊගාවට උබ්බේකා පීටි ඔක්කාන්තික පීටි පරණා පීටි කියන මට්ටමට අර පුංචි පුංචි තැන් තැන් වල නෙවෙයි මුළු ඇඟම නිකන් මොහොත රැලි වගේ තිබුණේක සුනාමි රැලි වගේ එන්න පටන් ගන්නවා. මුළු ඇඟම ඔරුවක තැම්පත් කරපේකක් වගේ පැද්දෙන ගහකට පැනපු රිලෙවෙක් වගේ ඉතින් අර ගහත් එක පැද්දෙන ගති තේරෙන්න පටන් අර ගන්නවා. එතකොට අර පුංචි පුංචි දේවල් අමතක වෙනවා. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා පාමොජ්ජස්ස භික්කවේන චේතනාකරණීයෝ පීති මේ uppajjati uti. ධම්මතා ඒසා භික්කවේ පාමොජ්ජස්ස පීති. මහනි මේ ප්‍රමෝදය කියන තරුණ ප්‍රීතිය ඇති වෙච්ච කෙනාට අනේ මට බලවත් ප්‍රීතිය පහළ වේවා කියලා චේතන කටයුත්තක් නැහැ. ඒක ධර්මතාවයක් තමයි අර තරුණ ප්‍රීතිය ඇති වෙලා තමන්ගේ සීල අධිෂ්ඨානයකින් වාඩි වෙලා මට තවත් ඉදිරියට යන්න ලැබේවා කියලා භාවනා කරනකොට අනිවාර්යයෙන්ම මේ තරුණ ප්‍රීතිය බලවත් ප්‍රීති බාටපත් වෙනවා. ඒකට කියන්නේ මේ ඔක්කාන්තික ප්‍රීති කියලා. ඒ ඔක්කාන්තික ප්‍රීති කියලා කියන්නේ සම්පූර්ණ පහංකඩයක් පොල්තලේ ගිල්ලන්න වගේ සම්පූර්ණ ප්‍රීතිය ගිල්ලන්න පටන් අර ගන්නවා. ඊගාට උබ්බේගාපිතු උද්වේග කර වෙන්න පටන් අර ගන්නවා. දැන් අකුණක් ගහයි දැන් හෙන ගෙඩිපු ප්‍රයි කියන වගේ මේ නිකන් උද්වේග කර ආසන්න උත්සන්න තත්ත්වවලට ගෙනියනවා. ඉතින් ඊට වගේම අන්තිමට පරණාපීති කියලා කියන්නේ ඒක අර කිරියලියක් උතුරලා ගිහලා යනවා වගේ මුළු ඇඟ මුළු අස්සන් ඇතුළෙම පිටෙමුයි කිරිය උතුරලා මුට්ටිය පෙඟිලා හාත්පසින් වැක්කරෙනා වගේ ඉතින් වැක්කරන පටන් ගන්නවා. මෙන්න මේ తত্ত্বය සමත භාවනාදී බොහොම ප්‍රකටයි මේක. සමත භාවනාදී මේක තාමත්ම උච්චන්න වැටෙනවා විපස්සනාදී නැතුව නෙවෙයි. නමුත් විපස්සනා කරන කෙනා මෙවුවා උච්චරම මහා ලෝකයට ගණන් ගන්න නැති නිසා ලොකු ජවනිකාවක් වෙන්නේ නැහැ. නමුත් මේ අවස්ථාව පහළ වෙනවා. මෙන්න මේ අවස්ථාව පහළ වෙනකොට පිටුපස විශාල සංසිද්ධි වගේක් සිද්ධ වෙනවා. එකක් තමයි මූල කර්මස්ථානේ නොදැනෙන තැනට යනවා. මේ කය පාලනය කරගන්න බැරි තත්වයකටපත් වෙනවා. කොච්චර වෙලා භාවනා හිටියද කියලා තේරුම් ගන්න බැරි තත්වයකටපත් වෙනවා. විශාල සැක සංඛා පහළ වෙන්න පටන් ගන්නවා. මං යන පාර හරිද වැරදිද මම මේකට කුමක් කළ යුතුද මෙනෙහි කරනවද නැත්නම් හයියෙන් හුස්ම ගන්නවද අද්ද කරලා බලනවද නැගිටිනවද ආදි වශයෙන් විශාල සැක පහළ වෙනවා. ඒ අර විපිලිසරකම තමයි. ඉන්නේ එතනදී අපේ සරණට අපේ පිහිටට තියෙන්නේ මේ සීලය තමයි. එහෙම වෙනකොට කියනවා පරිසං වෙලා මිට ඉස්සරහට භාවනා කරනකොට ඉඳ ගන්නකොටම සීලය අදිෂ්ඨාන කරන්න කියලා. ආර්යයන් වහන්සේලාට ජීවිතේ කාය පූජා කරන්නයි. ආර්යයන් වහන්සේලා සමා කරගන්න. ත්‍රිවිධ රත්නේ සමා කරගෙන රැකෙන්නේ රැකෙවවා මියෙන්නේ මියෙවවා කියලා ඉදිරියට යනවා. ඉතින් මෙතනදී මේ සීලය වගේම කායික සෞඛ්‍යයත් වැඩගත් වෙනවා. යම් කිසි කෙනෙකුට විවිධාකාර රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ පුද්ගලයා හිතනවා ඒ රෝග අමාරු තත්ත්වයයි මේක මතුවලා තියෙන්නේ ප්‍රෙෂර් එක නැගලා දන්නේත් නැහැ සීනි නැ වැඩි වෙලා දන්නේත් නැහැ කියලා. ඉතින් ඒ වගේ පැත්තේ කල්පනා කරන්න පටන් අරගත්තොත් කවදාකවත් මේ භාවනා පරිේශණය ආර්ය පරිේශණ ඉස්සරහට යන්නේ ඉතින් නැගිටලා ගිහිල්ලා ඌව පරීක්ෂා කරන්න පටන් ගන්නවා මේ පරීක්ෂා කරපුවාම දෙයියන්ගේ පීටයි දොස්තර වහතුරු දෙනවා ඇති වෙන්න ලනු ওই පරීක්ෂණයේදී අර පරීක්ෂණය කරන්න ඊට මෙතන මැදි අතෙන්න මැදි රවුම ගහලා එනකොට මේ මනුස්සයා ගතේ චිත්තු දෙකක් ඉවරයි වෙලාවත් ඉවරයි භාවනා පිළිබඳ තිබ්බතන ලකුණු හොයන්න බැරි තත්ත්වයටපත් වෙනවා ඉතින් මේක නැතුව කරන්න පුළුවන් කෙනෙක් නැත්තේ නෑ. ඒක වෙනවා. නමුත් මේ වෙලාවේදී Taman පුදලා පටන් අර ගන්නවනම් ඕක සානීප කරගෙන ආවත් කරන්නේ එක්ක මේකමයි එහෙම නැත්නම් නිකන් ජීවත් වෙන එකනේ. ඔන්න වෙන දෙයක් වෙච්චාවයි කියලා. සීලෙම අදිෂ්ඨාන කරන ඉදිරියට යන්න නම් අර විපිරිසර නැති හිතක් තියාගන්න ඕන. විපිරිසර නැති හිත දෙපැත්තකින් පෝෂණය ලබන්න ඕනේ මේ කායික සෞඛ්‍යය සහ මානසික සෞඛ්‍යය. මෙතන සීලේ පේනේ හිටින්නේ මානසික සෞඛ්‍යය වශයෙන්. කායික සෞඛ්‍යයත් ඒ වගේම වැදගත්. ඒ නිසා එවැනි යෝගාවචරය හොඳට තමන්ගේ කය සක්මන් කරවලා, නිදි කරවලා, හොඳට කණ්ඩ බොණ්ඩ දීලා නාවලා හොඳට තනියෙන් තියාගෙන ඉන්නවා. මවක් ඒ දරුවා රකින්නා වගේ. නැත්තම් ගැබිනිමවක් ඒ දරුකබ රකින්නා වාගේ හොඳට පිළිසිදුව පවත් ගන්නවා. ඒ වගේම තමයි නිතරම සීලේ සීපත් කරලා ඉඳ ගන්නකොටම කල්පනා කරලා බලන්න ඕන සීලේ අඩුපාඩුකම් තියෙනවනම් මට අර බැනෙන සැලෙන තත්වයටදී මේ මඩේ හිටවපු ඉන්න වගේ පිටියක් මැදපත්තු කරව පහනක පහන් දැල්ල වගේ සැලෙන්න ගන්නවා. ඒක එතන තියෙන අභියෝගයක්. පරීක්ෂාවක්. අන්නේ පරීක්ෂාවට ලෑස්තිලා යන එකයි කරන්න තියෙන්නේ. ලෑස්තිලා යාමදී මම අර කියපු විදිහට සීලේ පළවෙනි වතාවට විශාල වශයෙන් මෙතනදී පරීක්ෂා වෙනවා. බාංගු කරන්න සිද්ධ වෙනවා. පුදන්න සිද්ධ වෙනවා. අන්නේ පුදන වෙලාවේදී තමයි මේ කටයුත්ත කරන ලාභයක් සත්කාරයක් සම්මානයක් සඳහා නෙවෙයි අනුන් උසස් කරලා පහත් කරලා තමන් පහත් කරලා සලකන්නවත් තමන් පහත් කරලා අනුන් උසස් කරලා සලකන්නවත් නෙවෙයි මේක අනිවාර්යයෙන්ම මේ ආධ්‍යාත්මික ගමනේ වැඩපිළිවෙලක් කියලා කියන්න නම් සීලේ විශාල වශයෙන් ප්‍රතිෂ්ඨාවක් අවශ්‍යයි සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ කියලා සර්වචන්සේ දේශනා කරේ චිත්තම් පඤ්ඤංච භාවයන් චිත්ත භාවනා ප්‍රඥා භාවනා කරන කලින් සීලේ ප්‍රතිෂ්ඨාව අවශ්‍යයි ඒ නිසා සාමාන්‍ය දන් දෙන කෙනාට වඩා සීලේ සඳහා සිල් රකින්න කෙනාට වඩා ප්‍රඥා භාවනා සමාධි භාවනා සඳහා භාවනා කරන කෙනාට කරන්නගේ සීලය තමා විසින්ම උරගා බලන්න තියෙන අවස්ථාව වැඩි. දන් දෙන කෙනා සීලයක පිළිපියාට පස්සේ ඒක ආභරණයක් වෙනවා මිසක් ඒ පුද්ගලයාට ඒක පරීක්ෂා කරන්න වෙලාවක් එන්නේ සිල් දව පොය දවසේ කියලා සිල් ලකින කෙනා සිල් රැක්කට මේ සීලේ හරිද වැරදිද උකසකට දෙන්න තරම්වත් මේකේ වටිනාකමක් තියෙනවද වාංගුවට ගන්න තරම් ගලකට තරම්වත් වටිනාකමක් තියෙනවද කියලා පරීක්ෂා කරන්න වෙන්නේ. භාවනාවේදී නම් අනිවාර්යයෙන්ම පරීක්ෂා කරන්න වෙනවා. ඒකල සාර්ථක වුණොත් සීලේ ශක්තිමත් වෙනවා. අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. චිත්ත ශක්තිය වැඩෙනවා. මේකෙන් තමයි සීලය අදි සීලයක් බාටපත් වෙන්නේ. ඒ නිසා සීලය අදි සීලයක් බාටපත් වීම දාන මට්ටමේ සීල මට්ටමේ කරන්නේ සමාධි භාවනා මට්ටමේදී කරනවා ප්‍රඥා භාවනා මට්ටමේදී කරනවා. ඒ කිරීම නිසාම ප්‍රඥාව වැඩෙනවා සමාධිය වැඩෙනවා සතිය වැඩෙනවා අරමුණේ ඊටාම සියුම් තත්ත්ව දැනගන්න පුළුවන් වෙනවා කය නොතිබුණත් වෙලාව පිළිබඳ හැඟීමක් නැති වුණත් දිගට ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා මේක තමයි පළවෙනි අවස්ථාව මේ සීලයේ විපිලිසර බව නැති ඇති බව පරීක්ෂා වෙන මේක සාමාන්‍යයෙන් ආනාපාන සති සූත්‍රය නැත්නම් සතිපට්ඨාන සූත්‍රය වගේ බලනකොට පේන්නේ පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම් බයං කාය සංකාරම් පස්ස සිස්සාමිති සික්කති කියන බුද්ධ වචනයටයි කිට්ටු කරන්න පුළුවන්. ඉතින් බුද්ධ වචනයෙන් සඳහන් වෙන්නේ කාය කයෙහි සංස්කාර ධර්ම වෙන ආස්වාද ප්‍රසවාස සංසිඳුමින් සංසිඳුමින් හුස්ම ගන්නකොට නැත්නම් ආස්වාද ප්‍රසවාස නොදැන්නෙන මට්ටම හුස්ම ගන්නකොට ඒ පුද්ගලයාගේ අනෙකුත් ධර්ම සහලවන්න ගන්න. විපිලිසර වෙන්න පටන් අර ගන්නවා. අන්නේ විපිලිසර භාවයේ සීලයේ අනුභාවී. සීලයට වාංගු කරලා අල්ලා ගත්තොත් පහන් දැල්ලක් පුලන් වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ලගෙන් නොසැලී හරියට හයියට හිටවපු ඉන්ද්‍රකීලයක් වගේ නොසැලී ඉඳ තියාගත්තොත් මේ පුද්ගලයා එහා පැත්තට පයින්. මොකක්ද එහා පැත්තට පයින්වයි කියලා කියන්නේ මෙහෙම කාය තැම්පත් වීම ස්වභාවිකයි හොඳයි. මෙහෙම ආනාපානේ තැම්පත් වීම හොඳයි. මේ වෙලාවේදී හිතත් තැම්පත් වෙන්න පුළුවන් නම් ඒක තමයි සීල කියන්නේ සීකලකම කියලා කියන්නේ සදාචාරය කියලා කියන්නේ හැදියාව කියන්නේ. ඒ තවත් ඔන්න ඕක තැම්පත් වේවා කියලා සංස්කාර ධර්මයන්ගේ ගෙවි යාමක් මෙතන සිදු වෙන්නේ නැතුව මේ මම කලන්ත වීමක්වත් මට නොදැනී යාමක්වත් අසත්‍යයක්වත් නෙවෙයි කියලා ඒක හරහා යන්න පුළුවන් වුණොත් නැගිටින්නේ ගිය මිනිහා නෙවෙයි. නැගිටින්නේ ඊට වැඩිය හුඟක් පන්නරයක් හිටිය මිනිහේ. හැබැයි එක දවසක් මේක වෙලා බෑ. හැම පරියන්කේදීම සාර්ථකයි කියන හැම පරියන්කේදීම සිදු වෙනවනම් යෝගාවචරයට මේ විවේකය නැත්නම් මේ කාය සංස්කාරන්ගේ සංසිද්ධියමින් ඇති වෙන විවේකය සාර්ථක වෙනකොටම යහපැත්තේ තියෙන පීටි පරිසංවේදී අසසී සාමීති හික්කති පීටි පරිසංවේදී පස්සසී සාමීති හික්කති සුඛ පරිසංවේදී අසසී සාමීති හික්කති සුඛ පරිසංවේදී පස්සසී සාමීති හික්කති ඉතින් මෙතෙන්දී කාය සංස්කාර සංසිඳීම පටලවා ගන්න නැතුව විපිලිසර වෙන්නේ නැතුව හරි මැදින් ගමන් කරනකොට වැටෙන්න පුළුවන් අනතුරු අන්ත දෙක මොනවද කියලා දැනගන්න. එකක් තමයි තීන මිද්දය අරමුණ නැතිකම නිසා නිින්දට වැටෙන ගතිය. දෙක තමයි විපිලිසරකම නිසා ඇති වෙන සැකය. මේ දෙක නිසාම එහා පැත්තට ය아가න්න බැරි වෙනවා. ඒක වෙලා තමයි ඒ දෙක වෙනවයි කියලා කියන්නේ වරක් දෙකක් නිින්දට වැටෙනවා. කමක් නැහැ. නිින්දෙන් නැගිටලා හරි මම මේ ටික කරනවා මේකට මෙයන්ට ඕනෑ කියලා නිින්දෙන් අවදි වෙනවා. එතකොට මේ පාර හරියට දන්නේ නැහැ සතිය තියෙනවද දන්නේ නැහැ සමාධිය තියෙනවද දන්නේ නැහැ අරමුණක් නැහැ මේ මොකද උනේ කියලා සැක ඔය විපිලිසරකමෙන් ඇති වෙන தත්ත්වේ ආන්නේ දෙකම පන්නගෙන එහා පැත්තට ගියොත් ඒ නිකන් කඹේ ගෙනියනා වගේ තමයි වැඩි ආනිතෙන ගියොත් අනිවාර්යයෙන්ම අර පාමොජ්ජ පීති සුඛ කියන தත්ත්ව තුන ඉන්න පටන් ගන්නවා මෙන්න විදිහට කියනවා කායනුපස්සනාව ඉක්මවලා වේදනානුපස්සනාවට හිත වැටෙනවා හැබැයි සුබ පැත්තේ ඒ වෙනුවට නින්දර වැටුනොත් හෝ සැකයට වැටුනොත් මේ ගියාමතුරු වගේ සලුවක සාදාලා නැගිටලා ඉතින් භාවනා මධ්‍යස්ථාන හොයව ඇවිදි. එනතන නින්දර වැටිලා ඒ පුදුලා තද්ද විපලිසරක බාටපත් වෙලා වේදනාවේ දුක්ඛ පැත්ත ආශ්‍රය කරන්න පටන් ගන්නවා. පශ්චාත්තාපෙනු නැගිටින්නේම බංකොලොත් වෙච්ච විලඳ ව්‍යාපාරයක් කරපු කෙනෙක් වගේ. නමුත් හරිය ඒකට පිට කරන්න කෙනෙක් හාමුදුර කෙනෙක් මේ ගුරු හාමුදුරණ කරන දෙයක් නෑ බුදු හාමුදුරණ කරන දෙයක් නෑ. මේ පුද්ගලයා කර්ම ගෙවලා අත්දැකීම් ලබාන කවදා හෝ විපිලිසරණ තු ඒකට ගියොත් අනු ප්‍රමෝදය තමයි ඉස්සරහටම එන්නේ. ප්‍රමෝදය තුලින් තමයි ප්‍රීති සුඛ පහළ වෙන්නේ. ඒ ප්‍රීති සුඛ පහළ වීම සුඛ වේදනාවේ ආරම්භයක් වේදනානුපස්සනාවේ පටන් ගන්නවා. ඊට පස්සේ සුඛ වේදනාවේ ඉන්නකොට ආයෙතර නැති වෙච්ච අරමුණ පේනවා. ආයෙතර කය බලාකුලක් වගේ පේනවා. බොහෝම පහසු නඩත්තු කරන්න පහසුයි. අන්න එහෙම தත්ත්වෙ ඉඳද්දී චිත්ත සංඛාර වැටෙන්න පටන් ගන්නවා. චිත්ත සංඛාර කියලා කියන්නේ මේ වේදනා සහ සංඥා කියන දෙක බාහිරෙන් එන අරමුණු කෝක වෙතත් හිතින්ම හදාගත්ත මායාවක් බව මේ ඇඟ ඇතුලේ බලවේග පේස කර්මාන්ත ආයතනයක් වගේ සියලුම සද්ද වේදනා වේග ශක්ති ගොජ්ජ දාන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සංඥාවල් දිගේ යනකොට උතුරු දකුණ මාරු වෙනවා. මේවා ආස්වාසයද ප්‍රසවාස කියලා අල්ලන්න බෑ. පිම්බීමේද හැකිලීමේද කියලා අල්ලන්න බෑ. මේ ඇහිච්ච දේ සුභයක්ද අසුභයක්ද කියලා හිතා ගන්න බෑ. නානා ප්‍රකාර සංඥා ඇති වෙනවා මෙතෙක් කල් අල්ලාගෙන හිටපර නිත්‍ය සංඥාවල් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් සෑම දෙයක්ම වාෂ්පීකරණය වෙන බව ඒවා අනිත්‍ය බව තේරුම් ගන්නකොට හිතට නිකන් කටු බෙරේ දාලා පෙරලනවා වගේ. අර අල්ලගෙන හිටපු කුඤ්ඤත් එක තේරම ගලවගෙන වැටෙන්න පටන් ගන්නවා වගේ. ඉතින් ඒකට අර වේදනා සංඥා දෙකේ තිබුණු අර ස්ථිර සාර තත්ත්ව වෙනුවට ඔක්කොම දිය වෙලා වාෂ්පීකරණය වගේ වෙනකොට අර ආස්වාස ප්‍රස්වාසයේ නැතුණට වඩා විශාල තනිවීමක් පාළු ගතියක් කාංසා සංකා දෝෂයක් තනි කඩ තනිකම තනිකන් දෝෂේ ඉන්න පටන් ගන්නවා ඉතින් සීලේ අඩුපාඩුකම් එහෙම තියෙනවා නම් කලු කුමාර දිෂ්ටි කලු කුමාර දිෂ්ටි එන්ට ඉඳ තියෙනවා. নানা ආකාර සද්ද ඇහෙන්න පටන් ගන්නවා. নানা ආකාර සුවඳ සමහරන්ට වැටෙනවා. සමහර নানা ආකාර රස වැටෙනවා. සමහර নানা ආකාර රූප මේ මානසික රූප පේන්න පටන් ගන්නවා. එක චිත්තක්ෂණයක් පේනවා අනික් ගමන් නැහැ හරියට නිින්ද යාගෙන එනකොට වෙනවා වගේ අඩ නිින්දති වෙනවා වගේ නෑ කියන්නත් බෑ ඕ කියන්නත් බෑ මේ දැක්කට මොකද ඊගාසරේ ආයසරයක් ඇත්තක මේ වහගන්නේ කොහොමදත් ඉන්නේ පේන්නේ ඒකමයි ආනාපානට යනවා. ඒක බොහෝම සියුම්. ආයෙ එනවා මෙවට. ඉතින් මෙහෙම එන්න පටන් ගත්තාම මේ මේ වේදනා සංඥා කියන චිත්ත සංඛාර ධර්ම තේරෙන පටන් ගත්ත තැන ඉඳලා භාවනා තන්නේ කරම මනෝමූලකයි. තනි කරම මනෝමූලකයි මෙතෙන් ආවට පස්සේ කියනවනම් පටිච්චසමුප්පාදය අනුව කියනවනම් කියන්න තියෙන්නේ ඔය තණ්හා තන ඉඳලා ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දෝමනස්ස කියන හරිය අහුවෙන්නේ නිකන් සාමාන්‍ය සම්බන්ධ සම්තන්දනය කළ සමාන්තරව බලනවනම් කාය සංස්කාර සංසිඳීමත් එක තමයි. එතකොට එතනින් එහාට අර විඥානපච්චය නාම රූප නාම රූපච්චය සලආයතන සලආයතන පස්සේ අපස්ස පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා කියන මේ තුනට මේ කියන පැත්තට කඩයිම පැනපු ගමන තන්නේ කරම භාවනා මනෝමූලකයි. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා තතෝනං සුඛමං වේති ඡායාව අනපායිනි. ඔහුගේ හිත සුඛ පැත්තට ගමන් කරනවා නම් තමන් පිටිපස්ස යන හේවණල්ල වගේ සියල්ල සංසිඳනවා. පදුට්ඨේනවා හිත දූෂිතන. ඉතින් ගල පිටිපස්සේ අර කයි කුරේ පිටිපස්සේ ගල වගේ අර කරපු සේරම දේවල් එන්න පටන් ගන්නවා. ඉතින් මේ මිනිස්යාගේ සීලය දෙවෙනි වතාවට මෙතන පුදුම විදියට පරීක්ෂා වෙනවා. ඊටාම සියුම් මට්ටමින් පරීක්ෂා වෙනවා. නැති සීලයක් රකින්න කෙනාට ලොකු ගැම්මක් එනවා. මම මේ සීල් රකින්නේ බයට නෙවෙයි, රට්ටු රවට්ටන්න නෙවෙයි, මේ ශාරුවච්චන් වහන්සේ ධර්මයේ සංඝයා සීපත් කරලා මේ ආර්ය විනයට මට යන්න වෙන ක්‍රමයක් නැතිසම මම කවදාකවත් නැතුව මොනම කෙනෙකුටවත් මෙල්ල කරන්න බැරුව හිටපු මම දැන් අද සතුම් මරන්නේ හොරකම් කරන්නේ කියලා ලොකුම ලොකු ගැම්මක් එනවා මෙහෙව් ලොකු සීලයක් රකින්න මට මේ හිතට පේන රූපෙකින් මොන්න කලකොයි බය වෙන්න දෙයක්. මොන සද්දයක් අහනවා මොන බය වෙන්න දෙයක්ද? ඕවා සේරම නිකන් සායම් බොරු. ඕවා කොහොම නිකන් අඩහින්ද පේන හීන වගේ කියලා කෙලින්ම ඉදිරියට යනවා. නමුත් මේක එච්චර ලේසි වැඩක් නෙවෙයි. කාලයක් සිල් රකපු කෙනාට සීලේ පුංචි වෙලා තියෙනවනම් ඒත් අසරණ වෙනවා. අලුත් කරගන්න වෙනවා. අනිවාර්යයෙන්ම සීලය අලුත් කරගන්න වෙනවා. මෙතනදී කිසි කෙනෙක්ගේ සරණක් නැහැ. මේ සේරම නිකන් සායම් බොරු මට කරන්න තියෙන්නේ දිගටෝම නොසැලී තවත් මේ මේ අවුස ගන්න නැතුව නින්දට වට ගන්න නැතුව මේ සංසිඳන වේදනා වේදනා කියලා කිව්වහම මෙතන දුක් වේදනා නෙවෙයි සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන තුනම සංඥා කිව්වහම හැම පැත්තෙම එන සංඥා රූප සංඥා සද්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා ධම්ම සංඥා අනිච්ච සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා සේරම හොඳ නරක සේරම හුදු හැඳිනීමක් පමණයි හිතේ ආපු මායාවක් පමණයි මේ සේරම නොසලකා ඇරීමේ. සංසිද්ධවන්ට ඕනේ කියලා පස්සම්බයං චිත්ත සංඛාරං කියන පත්තතරපත් වෙනවා. චිත්ත සංඛාර ධර්මිය සංසිද්ධවන්ට ඊ타ත්ම තදි මෙතෙන්දි සීලේ බලපාන. වෙන විදිහට කිය හැකි තමන් උපසම්පදා සීලයක් කරන කෙනෙකුට රකින්න කෙනෙකුට සීල් කැඩලා තියෙනවනම් දාස සීල් රකින්න කෙනාගේ සීල් කැඩලා තියෙනවනම් මෙතෙන්දි හොඳට තේරෙන පටන් ගන්නවා මේක පිළියම් කරනකම් එහා පැත්තට යන්න බෑ. පිළියම් කරපු දවසේ හරියට බඩ එකක් වුණ බෙහෙත් බිව වගේ එහා පැත්තට යන ගතියක් තියෙනවා. ඒ නිසා මෙතනදී දෙවෙනි වතාවට සීලේ තද බල විදියට පරීක්ෂා වෙනවා යම්ම විදිහක මානසික අසහනයක් තියෙන කෙනෙකුට නම් කාය සංස්කාර තියෙන අවස්ථාවේදී පිස්සුව දුන්නේ නැත්නම් මෙතනදී පිස්සුවට යන්න කිට්ටිම පාර පාදිනවා. ඒ තරමටම තමන්ගේ මතිමතාන්තර සේරම මේ රුචි අරුචිකම් පෞරුෂත්වයේ ඔක්කොම කෝවේ දාලා උණු කරනවා වගේ. වණේ දාලා කොටනවා වගේ කුඩු කුඩු කරනවා. හාල් ටිකක් කරන හාල් කුඩු හදනවා වගේ කහ කුඩු ටිකක් කරන කහ කුඩු කරනවා වගේ සේරම කුඩු කරනවා. එහි වෙන මොනවා හරි ජීවිතේ තුච්ච પરමාර්ථයක් තියෙන කෙනෙකුට නම් බලාපොරොත්තු සූන් වීම සිදු වෙනවා. තාට හරි ඕනනම් ධාතු වශයෙන් සුණු වශයෙන් මේක බලන්න අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ශුන්්‍යතාව වශයෙන් අනිමිත්ත වශයෙන් අපණිහිත වශයෙන් බලන්න ආ එතකොට තියෙනවා දැන් නම් වැඩේ පටන් ගන්න කියලා. එතනදී තමයි දෙවෙනි වතාවට සීලී තාමත්ම තදින් අවශ්‍ය කරන්නේ. අද මේක කෙරුවට හෙට වර්ධිනවා. මෙහෙම තුන් හතර සැරයක් කරුවට පස්සේ තේරෙනවා මේ අනුන්ගේ සීල නෙමෙයි බලපාන්නේ Tamanගේ සීලමයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ සතුම් මරණ අඟුලිමාල වුණත් අර බීලන්නටපු මේ ඒ ඇමතිවරයාට වුණත් ඒ වෙලාවේ අදිෂ්ඨාන ශක්තියක් ගන්න පුළුවන් නම් මේකෙන් එහා පැත්තට යන්නේ කෙච්චර අමාරුත් නැහැ. එතෙන්දි තන්නේ ක්‍රම තමන් අදහන්න වෙනවා තමන්ම. කිසි කෙනෙක්ගේ සරණක් නැහැ පිහිටක් නැහැ. අන්න එතෙන්ද ගියාට පස්සේ චිත්ත පරිසංවේදී කියලා තත්ත්වකට එන්නේ හිත විතරමයි වගේ කියලා හිතෙනවා. මුන්නම අරමුණකව සම්බන්ධයක් නැහැ. තන්නේ ක්‍රම හිත විතරක් තියනවා කියලා. තන්නේ පාළුවක් තියෙනවා. කිසිම ආලෝක සංඥාවක් මොකක්වත් නැත්තේ නෑ අල්ලන්න කියන දෙයක් නැත්තේ නෑ නිකන් ගුරුත්වාකර්ෂණය නැත්නම්ක අභ්‍යවකාශී ඉන්නා වගේ චිත්තපටි සංවේදී. ඉතින් අර සැලෙන සහල වෙන කෙනාට නම් දරා ගන්න බෑ මෙතන. බාහිර දේවල් එක සංසන්දනාත්මක ඥාන තියෙන එක නම් පච වෙනවා මෙතන. සාපේක්ෂ නැති নিরপেক্ষ ඥානයක් බලාපොරොත්තු එක්ක නැ තේරෙනවා මෙතෙක් සංසාරේ නොගිය තැනකට දැන් ඇවිල්ලා තියෙනවා. හරි පුළුවන් නම් යන්. එතකොට වීරයේ සීලය කැප කරලා වාංගු කළ හැවතට ගියොත් අභිප්‍රමෝදයන් චිත්තං කියලා අති ප්‍රමෝදයක් निराமிෂ සුඛයේ තියෙන ඉහළම අමානුෂික රතියක් එන්න පටන් ගන්නවා. මොනම විදියකින්වත් භාවනා පාලනය කරගන්න බැරි විශාල වශයෙන් උද්‍යප්පේ ඥානෙ හොද්දටම බලවත් අවස්ථාවක එන්න පටන් අර ගන්නකොට තීරණ පටන් ගන්න දැන් මේ වෙනකම් මම කැප කරපු දේවල් එක බලනකොට ඕකත් මොකද්ද ඔන්න ඔය යන්න දෙන්න ඕනෑ කියලා මේ භාවනාවට නිසින්ින්ද යන්න අර සීල පරිශුද්ධිය නැත්නම් සීල සීල විසුද්ධිය, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි වශයෙන් පෙළ ගැහිලා එනකොට මේ පුද්ගලයා නිවන වෙනුවෙන් කැපකල නොහැක්කක් නැති මට්ටමට යනකම්. ඊ타මත්ම නිහතමානී, ඊ타මත්ම සීලවන්ත ඕනම කෙනෙකුට ඕනම දෙයක් කැප කරලා මේ භාවනා ජීවිතය කඩා නොගෙන යන්න පුදුම නිහතමානී ගති පාල කරනවා. මේක තමයි සත්පුරුෂ ගතිය කියන්නේ. එතුම තමන්ගේ සීලය පාවිච්චි කරන්න ප්‍රතිපදාව සඳහා. එතුම තමන්ගේ සීලය පාවිච්චි කරන්නේ ඒ ධර්ම විනය වර්ධනයේ පිණිසමයි. බාහිර යම් කිසි කෙනෙක් නොමග යනවනම් ඒක ආදර්ශයට ගන්නවා මිසක් ඒක අවුලක් කරගන්න යන්නේ නැහැ. කවුරු හරි ඇවිල්ලා අපිට අභූත චෝදනාවක් කරුවට ඒක අවුලක් කරන මේ මන්ට මොන දිහරි අනුකම්පාවෙන් මේ කරන්න කියලා කාගෙන ඉදිරියට යනවා. එතන ඉන්න කෙනාට ඕන දඬුවමක් ඕන මේ මේ අසාධාරණ බැනිල්ලක් ඉවසන්න පුළුවන්. මේ සරුවචනාංශ බුදු වුණාට පස්සේ උනත් සඳහන් කරන්නේ අහං නාගෝව සංගාමේ චාපාතෝ පතිසංසරං අතිවාක්‍යන්තිති කිසං දුස්සීලෝහි බහුජ්ජං මම යුදට වන් ඇති කුසේ දුන්නෙන් පිහිටියේන ඊතලේ විඳදරා ගන්නෙමි ඒ වගේ මේ මිනිස්සු කතා කරන අතිවාක්‍ය මේ දෙයියට අපේන වචන කියලා જાතියක් තියෙනවා ඉව්ව ඉවසනා මොකද බොහෝ දෙනා දුස්සීලයි බොහෝ දෙනා දුස්සීලයි මෙන්න මේ චිත්තක්ෂණේ විතරක් Taman හිතා ගන්න පුළුවන් සුසිල්වන්ත හිතක් මෙන්න ස්වභාවය කියලා. ඊගා චිත්තක්ෂණේ Taman ගුණත් කෙලසෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේ කෙලසුණාට අල්ලපු කිතර මනුෂයාගේ දෝෂයක් නෙමෙයි. Tamangeema தත්වේ කියලා නැවත නැවතත් ඒ පිරිසිදු தත්ත්ව නිකලස් தත්වෙන් පවත්වාගෙන යාම සඳහා ඉතින් ආහාර වේල වෙනස් කර ගන්නවා, දිනචරියා වෙනස් කර ගන්නවා, සක්මන් වෙලා වෙනස් කරගෙන පුළුවන් තරම් ඒ ශීලේ වර්ධනය වෙලා අර සමාධියේ පන්ටමන ගෙනියන්න ගියාට පස්සේ ඒ පුද්ගලයා ඇතුලෙන් කවදාකවත් දසකතා වස්තුලින් තොර වෙන දේවල් කියලා වැඩක් නැහැ. එයා දන්නවා මිනිස්සු කැමති කිරීම සඳහා නම් ඕනේ මේ ලොකු සාන්තින කාලේ කිව්වේ දේශපාලනීයවා කතා. ධම්මීවා කතා නෙවෙයි දැන් තියෙන දේශපාලනීයවා කතා කියලා ඕනේ නැහැ. නැති තරමට හොඳයි. ඒ වෙනුවට අපි මේ දස කතා වස්තුන් සීල කතාවෙන් කරනකොට මෙතනදී 아무තු සීල කතාවක් යන්නේ. ඒ මොකද්ද? ඒ පුද්ගලයා කියන බණට වැඩිය කරන දේ නිස්සද්ද බණක් බවටපත් වෙනවා. කාටවත් කියා පාන්න යන්නේ මොකද කියලා වැඩක් නැහැ. කියපු ගමන් ඒක වාදයට හිටිනවා අනික් කෙනා කනට පීරි ගෑවෙන්න පටන් කරන්න පටන් අරගන්නවා. ඒ මොකද හේතුව ඇතුලෙන් Tamanට ඒ ගුණ ධර්ම වැඩෙන නිසා. එතෙන්දී නම් ඒ ශීලයේ පිළිබඳව අධිකාරී ශක්තියක් එන්න පටන් ගන්නවා. තේරෙන බුදුහාමුදුර ඇයි මේ ශීලයේ පැනවීමේ අපි විනයගරුක කරන්න නෙවෙයි හුදු. ඒකෙන් පරෝධනයක් පිණිස. වෘත්‍ය ප්‍රසමාදානයක් වෙනස නෙවෙයි සීලේ දීලා තියෙන්නේ මෙතෙන්ට යනකොට මේ චිත්ත සංකාර සංසිඳන වෙලාවේදී එසේ මෙසේ සිල්ලතෙකුට නෙවෙයි හට යන්න පුළුවන් වෙන්නේ. අන්න එතන ගියාට පස්සේ තමයි මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන ත්‍රිවිධ ලක්ෂණය භාවනා කරන්න පුළුවන් උග්‍ර විපස්සනාට ප්‍රතිවිපස්සනාට වැටෙන්නේ. ඒකත් ඒ මට්ටමේදීත් බුද්ධ දේශනාව හරියට කලකා බැලුවොත් තාම සීලය පනරෙහිටලා නැහැ. මෝරලා නැහැ. ඒ අනිච්ච දුක්ඛ අනාත්ම ගිහිල්ලා සංඛාරූපේක්ඛා ඥානෙ පැන්නට පස්සේ තමයි මාර්ග ඥානෙදී තමයි අවික්කප්පසාදයේ පහළ වෙන්නේ ඊට පස්සේ මේ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන කවදාකවත් ආයේ සැලෙන මනසක් නැහැ හතරවෙනි වශයෙන් තමන්ගේ සීලය පිළිබඳව අරිහකන්ත සීලය පිළිබඳව අවික්කප්පසාදයක් පාර කරගන්න. ඒකෙන් තමයි අපි ආපහු නොයනා තැනට ආය සතර අපායට නොයනා තැනට නියත ගතික தත්වයටපත් වෙන්නේ. ඉතින් එතෙන්ට එනකම්ම සීලය පිළිබඳ විස්තර කරන්න අමාරුයි. ඒ සෝවාන් උනත් සෝවාන් වුණාට පස්සේ උනත් යංකින්ච කම්මං කරෝති පාවකං කායේන පාචා උදචේත සාවා අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය කියනවා මිස කියන්නේ මේ පුද්ගලයා තුමුත් කාය වචී කර්ම මනෝ කර්ම වෙන්න පුළුවන් නරක දේවල් මේ පුද්ගලයා ඊපස්සේ වහන්න බැරි වෙනවා. වහා මේක හෙලි කරලා සුද්ධ කරන තත්ත්වයටපත් වෙනවා. සෝවාන් උනත් පව් වෙන්නේ නැහැ කියන්න බෑ. සිද්ධ වෙනවා ඒ පව කවදාකවත් මෙතෙක් කල කරපු පුතත් ජනතාවට වහන්න යන්නේ තවත් ගුණෝතෙක් සිල්වතෙක් ඉදිරිපත් කරගෙන මාර්ගයේ ඉදිරියෙන් පිරිසිදු කර ගැනීම තමයි සෝවාන් වෙච්ච නැත්නම් ආර්ය කාන්ත සීලය ඇති කෙනාගේ හැටි. ඉතින් එතෙන්ට ගිය පුද්ගලයා ඊට පස්සේ ෂට මායාවී බඩ කරන්නේ අනික් අත්තු තමන්ගේ කණ්ණාඩියක් පාටපත් කරගෙන ඒ පිරිසිදුකම රකින්න රකින්න ඒ පරිසරයේ කාටත් ඒ ශීලවන්ත කම්පන වේග තේරෙන්න පටන් අර ගන්නවා. ඒ පුද්ගලයා හරියට වාහනයකට හයි කරපු හොඳ ෂොකප් සෝවරයක් වගේ කවුරු ඇවිල්ලා හැප්පුණත් ඒකේ කම්පණේ දරාගෙන කාගෙන ඇතුලේ ගමන් කරන අයට නොදැනෙන්න. වාහනේ ගමන් කරන අයට නොදැනෙන්න ෂොක් එක ගන්න. අන්න එහෙම කෙනෙක් නැතිකමයි අද ලෝකෙට තියෙන අඩුපාඩු. ලෝකේ ඕනම නායකයෙක් ඉන්නවනම් තිබිය යුතු ගුණය තමයි මේක මේ නොසලින ගුණය. ඒක තමයි සරුවචනාංශේ ඒ රත්න සූත්‍රයේ 38ක් මංගල කාරණා දේශනා කළා අන්තිමටම නිවන් දැක්කටත් පස්සේ කාරණාව දේශනා කරනවා පුත්තස ලෝක ධම්මේහි තිත්තං යසන කම්පති අශෝකං විරජං කේමං හේතම් මංගල මුත්තම තපෝජ බ්‍රහ්මචාරිය ඉවර කරලා ආර්ය අෂ්ටාංග ආර්ය මාර්ග සීල දැක්කට පස්සේ තවත් මංගල කාරණාවක් තමයි මේ ලෝක ධර්මයන් ස්පර්ශ කරපු වෙලාවේදී නොසැලෙන කන ඒකට ලොකු හයියක් මේ ශීලය ඇති කරලා දෙනවා. ඒ ජීවිතයක් ඇතුළත පුදුමාකාර පරවර්තනයකට පරිවර්තනයටපත් වෙනවා. මේ භාවනා කරන නැත්තන් විතර මේ ලස්සනව විචිත්‍ර වේක දක්වන්න පුළුවන් වෙන චරිතයක් ඇත්තේ ඒ නිසා පුළුවන් තරම් තමන්ගේ සීලය තමන්ම සැකමසුව බලලා තවත් මේකේ හදන්න දේවල් තියෙනවා කියලා දිනු කරන්න පටන් අරගත්තොත් අපිට ගොඩාක් වැඩ ඉතුරු වෙලා තියෙනවා. එතකොට ඉබේම පේන්නේ මහා ආත්මාර්ථකාමී වැඩක් වගේ තමයි. නමුත් ඒකෙන් අනුන්ට ඇති වෙන සීවේ සාන්තිය බුදු හැට මිසක් අපෘතක්ඥයට පේන්නේ නැහැ. පෘතක්ඥය හිතන්නේ මේ සිල්වන්ත කෙනා අනුන් ගැන බලන්නේ නැතුව ඔක්කොම ප්‍රශ්න අමතක කරලා මේවා කරන්න හදනවා කියලා. නමුත් ඒ පුද්ගලයා විතරයි සමාජයට බයක් නොදී අභයව ජීවත් වෙන කෙනා. ඒ නිසා හිතන්න එපා සිල්වන්ත වෙලා මේ කැලේකට ලයින් එක ආත්මාර්ථකාමයක් කියලා මේක පවුන කිරීම අතින් බලනකොට විශාල පියවරක්. ඉතින් ඒක සමාදන්ව ඉදිරියට ගියොත් තමන් කරන යන භාවනා ආදී පැහැදිලිවම අභීත භාවයේ තුලින් විපිලිසර බව නැතිකම තුලින් දකින්න පුළුවන් වෙනවා. ඒක උසස් උසස් මට්ටමට යන්න යන්න තමයි ධර්මයේ තේරෙන්නේ සරුවත් ඥානසේ කවුද කියලා තේරෙන්නේ. ඉතින් ඒක උනාට පස්සේ පුළුවන් ශක්ති ප්‍රමාණය නිහඬ බණකින් හෝ අනුන්ට ඒක පැතිරවීම කියා දීම තමයි මේ සීල කතාවෙන් සඳහන් වෙන්නේ. ඒක මම හිතන්නේ මෙවැනි පිරිසකට ඇර මිත්‍ර සුසුකන් තියෙන අනික් පිරිසක් ලෝකේ නැතුව ඇති. සහ සියලු දෙනාම අදිෂ්ඨාන කර ගන්න ඕනේ. තමන්ගේ මේ කටයුතු නිසා කිසි විලක් කිසි කෙනෙකුට බාධාවක් ඇති නොවේවා. ඒ වගේම හැම දිනාගේම ශක්තියෙන් අපි අපේ සීලය වැඩේවා. වැඩිලා මේ විපිලිසර හිත නැතුව කරගෙන යන භාවනාව තව තවත් පහ බුලන් වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ල වගේ නොසැලී මඩේ හිටූපු ඉන්න වගේ වැනෙන්නේ නැතුව ඉන්ද්‍රකීලයක් වගේ නොසැලී ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මතක් කිරීමෙන් අද දවසේ වහන්දා ධර්ම කතාව මෙතනින් නැත කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැති වුණාට ඒ පුද්ගලයා එතෙන් යනකම් ගිවාගෙන ගිවාගෙන ආවට පස්සේ දන්නවා දුමක ගිහිල්ලා නැහැ. හොඳට මේ සතිය මේක තමයි සතිය කියලා. ඉතින් ඒක නිසා මට මතකයි අපි අඳුගොඩ පහන ඉදුණාට පස්සේ මේ ජීවිතය ආවඳුර මේක නිකන් සෙල්ලක්කාර විදිහට කිව්වා ධම්මජී හාමුදුර මොනවද කියන්නවත් දන්නේ නැහැ. ඔයගොල්ලන්ට මට එකක් කිය හැකි සතියට අරමුණක් නැහැ. එතෙන්ද වෙන කිසිම අරමුණක් නැහැ. ඒක කියන්නේ අනාරම්මනික චේතෝ විමුක්තිය. කිසිම අරමුණක් නැහැ. ඒකට සත්‍ය කියන බව 100ක් විශ්වාසයි. සමාධිය කියන බව හොඳට විශ්වාසයි. ඒක පිළිතර තේරෙනවා මොකද්ද කියන අනිමිත්ත චේතෝ සමාධිය කියන්නේ. වචනයක් සඳහන් කරනවා අනිමිත්ත චේතෝ. නිමිත්තක් නැහැ. නැත්නම් අනිමිත්ත අපහිත වෙලා හැබැයි කිසිම අර කලින් තිබුණේ විපිලිසර නැහැ. අහන්න හිතෙන්නේ නැහැ කායවත් මතක ගන්න කියලා කියලා හොඳ විශ්වාසයක් එනවා. මෙන්න මේ අනිමිත්ත චේතෝ සමාධිය ආවට පස්සේ වුණත් කටමැද දුර්ගන්න පටන් අරගත්තොත් ආයෙ ඔක නැතිනවා. කියලා තියෙනවා මේ රාජරාජ අමාත්‍යවරු වික්කු වික්කුණු පාදක පාදකාන්තරද මට නම් දැන් අනිමිත්ත චේතෝ සමාධිය තියෙනවා කියලා කියන්න පටන් අරගත්තොත් ඇසුරට වැටුණොත් දෙතිස් කතාවට වැටුණොත් පැවිද්ද ගිහි වෙන්න උනත් ඉඳී තියෙනවා. ඊට පස්සේ ගොඩාක් පරිස්සම් කරන්න වෙනවා. මේ සාක්ෂණයේ එදිනදා වැඩවලදී මේක වැඩෙන්න ඒ කියන්නේ අනිමිත්ත චේතෝ සමාධියක් වෙන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් අපිට කියලා දෙන විදිහට ආරණක් නැතුව හිතක් පවතින්න බෑ කියලා. මොකක් හරි ආරණක් නාම රූප ධර්ම දෙකක් තියෙනවනේ කියලා. මෙතනදී තියෙනවා අන්ත අවකාශයේ හිතියා වගේ. ඉනිමගකින් ගිහිලා නෙවෙයි. අවකාශයේ හිතියා වගේ සම්බුද්ධ විශ්වාසයක් තියෙනවා. මෙතනදී මේ මේක තමයි සතිය. මේ සතිය බොහොම අනාලම්බික තත්ත්වයක්. මේක තමයි සමාධිය. මේක අනිමිත් චේතෝ සමාධිය. කයකොසන් ගහනතු ඔයාට නිසි නිින්දේ අනිත්‍යත්වය. එයාට පේන්නේ අනිත්‍ය දුකනාක පමණමයි. වෙන මොනක්වත් බහින්න බෑ. මොකද අරමුණක් පේන්නේ නැහැ. නමුත් අර හිතේ තියෙන සංඥා වැඩ කරනවා. වේදනාව පිළිබඳව මේ නිමිති වැඩ කරනවා. ඒව පේනවා ඒව එනවා නැති වෙනවා. නිකන් නිලබුරක්පත් වෙනවා. ඒ හිතින්නේ නැහැ. එනවා එනවා එනවා එනවා ඒක. ප්‍රකටව පේන්නේ නැහැ. ඉතින් ඒකට යන්නේම අනිත්‍ය දුකනාක තුරට කියලා. අවසානයේ ඔක සක්මනේදී ඔබට හැම ක්‍රියාවකදී මොක තියනවාද තියනවනේ ඒක තියෙන සතියේ කියනවා. ඒක හුරු වෙන්න වෙලා යනවා. ටික ඉස්සලා චිත්තක්ෂණේ තේක තිබිලා මේකේ තුනක් තමයි මෙතන කියන්නේ මේ සමතේ තමයි. මේ සතිය තමයි ඔයාලට නිමිති නැති වුණාට ඔබ ප්‍රශ්නයක් කරගන්න එපා කියලා හිතෙන්න කලින් චිත්තක්ෂණ වල ගැම්ම තියෙනවා. සක්මනේ එනවා. අලියන්තේ ඉඳලා කියන්නේ මොහොතකදී ගන්න පුළුවන්. ඒක අරමුණු දීපයක තමයි ආධුනික තත්ත්වය. ඒක නැත්තම් කියනවා නම් මේ මේ ආගන්තුකයි. අරමුණු තියෙන අරමුණු නැති එක තමයි අපි පටන් ගත්ත තැන. එතෙන් ඊට ආපහු යනකොට සැකේ සීලන දුනොත් හොටල් ගියාට පස්සේ පාන්තන් දැක සංකාදෝලෙන්නේ. සීලවන්තයෙන්ද යනකොට අහු කරගෙන යන්නේ. එතකොට එනවා මේක තමයි සුද්ධම තැන යන්න පුළුවන් කියලා නිසින්ින්දේ අනිත්‍ය දුක්ඛනාත්ම නැත්නම් අනිත්‍යනුපස්සන දුක්ඛානුපස්සන අනාත්මනුපස්සනකට වැටෙනවා. හදන්නේ කායම පස්සනාවත් හරියට ගත්තොත් ඒත් දෙන්න පුළුවන් එකම විතර. නෑ කායන පස්සනාව වේදනා පස්සනාව පෞකන පෞකන ධම්මන පස්සනාව කොටසට ගියාට පස්සේ තමයි ඒ ත්‍රිලක්ෂණ භාවනා කරන්නේ. ඇත්තටම මෙහි කරන්නේ. යටේට යටේ වගේ ප්‍රාර්ථනා කරන දේ පොත් නෑ ගන්නට පස්සේ කලබල නොකර නිසින්ද වැඩෙන්න දෙන්නයි අපිට මේ සීලය අවශ්‍ය කරන්නේ. සත්‍යස්ථාව දසකයන් විඥානයේ සිටයි දෙකක් විදිහට දකින්න පුළුවන් අවස්ථාවක්. ඒක ඇත්තටම තමන් දෙන අර්ථකථන තමයි විඥානය තමයි මනෝ tattට වදලා මනස තමයි චිත්ත tattට පත් වෙන්නේ. ඒ නිසා මේ එකම දේ තමයි මේ පරිණාමය වෙවි යන්නේ ඒක ඕන වෙලාවක මෙතෙන් දෙන්න පුළුවන් ඕනලා එතෙන් යන්න පුළුවන්. අපිට ප්‍රොජෙක්ට් එක දිහා බලන්න පුළුවන්. එහෙම නැත්නම් අර චිත්‍රපට දාලා උදින zoom වල වටන ආලෝක කඩම් වෙලා ඉන්නම තිරේ බලන්න පුළුවන්. ඒක මේකම තමයි. අරගම තමයි දුම්වල වෙන්නේ. අරගම තමයි තිරේ කරනවා වෙන්නේ. ඕකම තමයි පිටිපස්සට ගියාට පස්සේ අර කාමන කුරු දෙක මැදෙනකොට ඇති වෙන දැල්ලත් එච්චරම තමයි. ඒක එක මට්ටම් තමයි අර මම දැන් විඥානයේ තුල තමයි අර ඔක්කොම සුස්නා කෙලස් ටික කැටගෙන තියෙන්නේ. සිත කියන එකෙන් ඒ ටික ගැලවෙනකොට සිත ප්‍රබාසලයි කියලා තියෙනවා. එහෙම තත්ත්වයක් වෙන්නේ. ඔය කරන එක හැර එක එක හැර මේ එක චිත්තක්ෂණයක බලන්න බෑ කියන එක නම් ඉස්තර චිත්තක්ෂණේ පිළිදුණු කරා පස්සේ පස්සේ චිත්තක්ෂණේ ඒක දකින්න. ඊට පස්සේ ඒකේ ඉස්සලකට පිළිදුණු කියලා ඊගා චිත්තක්ෂණේ ඒක දකින්නවා. නිසා එක මොහොතක නෙමෙයිකොට මේ ඥාතේ සහ ඥානේ කියන දෙක ළඟ ළඟ වැඩ කරාට දෙක දෙකක්මයි. විච්ච සිද්ධියක් තමයි පිටිපස්සෙන් බලන්නේ. ඒක සිද්ධියක් වාගේ කරන ඒක ඊගා විදිහෙන් බලනවා. එහෙම බලන යනකොට මේක මේ අනුන්ගේ දෙයක් බලනවා වගේ පේනවා. ඒක විහිතුරු වගේ පේන පටන් අරගන්න තව ගොඩාක් ඒක පිවිසුදලා පිවිසුදලා යනකොට මේ මායාකාරයේ එක දෙක කරලා පෙන්නන්නේ ඒක ඇස් බැඳුම් මිස එතන දෙකක් නෑ. ඇස් බැඳුමක් බව විතරක් තේරෙනවා. මේ මායාකාරයක විඥානය කියලා එයාට ඕනනම් දෙකක් කරලා පෙන්වන්න පුළුවන් එකක් කරලා බලන්න මායාව දක්වන්නේ තමයි ඒ ළමෝ කන්නේ තමයි මායාව කරලා පෙන්වන්නේ තමයි අපුඩි හරේ තමයි නැත්නම් නළුවත් අපිමයි ප්‍රේක්ෂකයත් අපිමයි මේ ශෝකාන්තයක් කියනවා ශෝකාන්තයක් කියන්නේ දුක්ඛාන්තයක් කියනවා දුක්ඛාන්තයක් කියන්නේ නාම රූප කියන්නේ දෙකක් දෙකකට පෙන්නේ කියන්නේ නාම රූප දෙක දෙකකින් දෙකට දෙකකට පෙන්නේ කියන්නේ දෙවිදිහකට දෙවිදිහකට දැන් නාමයේ නාමයේ හැටියට රූපේ රූපයට දෙකක් නෙමෙයි දෙකක් හැටියට පෙන්නේ ඒක මුලින්ම සිද්ධ වෙනවා නමුත් ඒක සිද්ධ වෙලා සිද්ධ වෙලා ගිහින් දැන් පේනවා මේ නාම දහ රූප ධර්ම මේවට පාර පෙන්නන සම්පූර්ණ බාටපත් උනාට වැඩේ යන්නේ සම්පූර්ණ නාම මට්ටමේ. ඒ නාම මේ ඒ ප්‍රඥප්ති, ඒ සංඥා, ඒ ආකාර නැතුව රූපයක් අඳුර ගන්න බෑ. මේ නාම ධර්මයෙන් තමයි රූප ධර්මයේ කියන අධිවචන සම්පස්සය, පටිච්ච සම්පස්සය කියලා දෙකට සම්බන්ධව කඩලා පෙන්නනවා. රූප ධර්මයක හිත බලන්නේ අධිවචන සම්පස්සය පැත්තේ රූප පැත්ත බලන්නේ නාම රූප පැත්ත බලන්නේ පටික සම්පස්සේ පැත්තේ නාම පැත්ත බලන්නේ අධිවචන සම්පස්සේ පැත්තේ මේ දෙක බටකොර දෙකක් මික්සියක් වගේ එකට හේතු වෙලා දෙන එකක් අද්දොත් එකක් වැටෙනවා. නමුත් මේකේ ගැඹුරට යන්න යන්න යන්න යන්න මේ නාම ධර්මයෙන් තමයි හිතෙන් තමයි මේ තේරම නන්දීගෙන වෙන් කරගෙන අරකින් මේක අඳුරගෙන දෙක සම කරගෙන ශ්‍රී ලංකාවේ ටික කරන්නේ හිතෙන්මයි රූපයක් ඇවිල්ලා වදින්න නැතුව නෙවෙයි වැඩිච්ච රූපේ එතකොට ගිහිල්ලා මේ හිතේ තමයි මේ ඉතුරු වෙච්ච මේ මන්දි ටික තමයි වැඩ කරන්නේ කියන එක හොඳට තේරෙන්න පටන් අර ගන්නවා. එතකොට තමයි ඔය ධම්මපදේ පළවෙනි කාටා කියන විදිහට සෑමදේම මනෝමයයි, මනෝපූර්වාංගමයි. ඒක කෙලසිලා නම් මොනවා දැක්කත් කෙලෙනවා. ඒක පිළිසිතුණා ඕනම කුණකින් කොම්පෝස්ට් හදන්න පුළුවන්. එතකොට උගා මේ උඩට යන්න යන්න යන්න යන්න භාවනා මනෝමය කරා. මනසින්මයි කටයුතු කරන පටන් අර ගන්නවා. ඉතින් පටන් ගත්ත කට්ටිය හිතන රූප ධර්ම නැතුව කෙලින්ම එතනින් බහිනවා. දැන් කාදික උඩට නැගලා පළතුරු කන වෙනුවට කුරුල්ලෙක් වගේ අහසින් ඇවිල්ලා කෙලින්ම පළතුරු ගෙඩිය ගන්න උත්සාහ කරනවා. තර්කෙන් නම් ඇත්ත කතාව. මොකටද මේ රූප දිගේ යන්න පුළුවන්. හැමදාම එතන යන්නේ. අර වෙන දුර්යනාදේ කෙලින් රූපය ගන්න මේ රූපය තුලින් මේකට මනෝ ඒ කියන්නේ හිත පිළිබඳ සාමාන්‍ය මට්ටමින් කතා කරලා නෑ. රූපය පිළිබඳ රූපයේ ස්ථිරව මේ මේ ආත්මයක් නැති බව පෙන්වුවාට හිත පිළිබඳ වෙච්ච එහෙම කරකලා දුන්නේ නෑ. බුදුහමකට ඉස්සල්ලා ඒක පටලවාගෙන දුන්නා. ඒගොල්ලෝ හිතුවා ආත්මය කියලා යමක් තියෙනවනේ ඒක විඥානය කියන්නේ. මොකද විඥානය තමයි මේක මාලා පෙන්වන්නේ. ඊපස්සේ රබචනාසේ විඥානයේ බව හේතු ප්‍රත්‍ය ගණන් ගන්න. ඒ හේතු ප්‍රත්‍ය අනිත්‍ය නම් විඥානය කෙසේ නිට්ටය වන්නේද කියලා විඥානයේ තියෙන අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මය පෙන්වුවාට පස්සේ තමයි ඒ අර දෙකල් හදාගෙන හිටපු අන්තිම ඔය දැන් ඔය යාපනයේ තියෙන ඉතුරු ටික වගේ. ඒකත් ඉවර වෙනවා. ඒකට ආයෙ ඉතුරු වෙන දෙයක් නැහැ. ඕකේ දිනුන ගොඩක් කල් නතර වෙවි නතර වෙවි විඥානයේ තමයි යොතන කියන්නේ කියලා. ඒක සුද්ධ වශයෙන් අර කරන දුන්නේ නම් තමයි නාම ධර්ම හෝ රූප ධර්ම හෝ අවිද්‍යාව තියෙන තාකල් ආත්මයක් තියෙන අවිද්‍යාව නැත්තම් ආත්මයක් නැහැ. අවිද්‍යාව තියෙන තාකල් තියෙනවා. කියන පෙන්දීමේ යවතී ජීවිත කර ගැනීමෙන් සහ පරමාත්මය කර ගැනීම අපේ කටයුතු නිම කරනවා. සත්තාන්තාජනම්මේ සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ දීවානමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධේ. සත්තාවතාජනම්මේ සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සිතාච කම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදනතු සම්පතං පච්චේතිය ආකාශත්තාච පුම්මණ්ඨා දේවානාගාමයිතිකා පුඤ්ඤන්තං මුදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තාච පුම්මණ්ඨා දේවානාගාමයිතිකා පුඤ්ඤන්තං මුදිත්වා චිරං රක්ඛන්තු ආකාශත්තා චුම්මත්තා දීවානාගාමිනිවා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරංගක්ඛං ඉදං වෝඥාති ඉදං හෝතු සුඛිතා වත්තුනාති ඉදං වෝඥාති ඉදං හෝතු සුඛිතා වත්තුනාති ඉදං වෝ